අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඇඩ්ලීඩ් නගරේ විනීවාසික භාවනා වැඩපිළිවෙලේ තුන්වෙනි දවසටයි තුන්වෙනි ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටුම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පාත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ ධම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුභන්තේව අදිමුත්තෝ හෝති අයං තතියෝ විමුක්ඛෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරුවච්චන් වහන්සේ විසින් මේ මාර්ගයට බැසගත් කෙනෙකුට ඒ මාර්ගයේදී අතරමඟදී හම්බ වෙන හැතපුම් කණු ටිකක් මග පෙර මග සලකුණු ටිකක් නැත්නම් පූර්ව නිමිති ටිකක් නැත්නම් අරුණ අරුණලු ටිකක් විස්තර කරනවා අවසාන ඵලයේ නොලැබුණත් ඒ කරා යනකොට ක්‍රමක්‍රමයෙන් ඒ මාර්ගය Tamanට සහතික සාක්ෂාත් කරන එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණ ලබා දෙන හැටි. ඉතින් ඒක සාමාන්‍ය ඕනම ප්‍රායෝගික පද්ධතියක තියෙන එකක්. යනකොට මග යනකොට පාරේ සුබ ලකුණු පේනවා. යන කෙනා යන හැටියෙන් දැන ගන්නවා ඒක. ඉතින් ඒකට කියන්නේ ආනුපුබ්බ අනුපුබ්බ ආනු ආනුපුබ්බි කතා අනුපිළිවෙල කියලා. ඉතින් මේ අනුපිළිවෙල අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා සරුවචනාංශේ පිරුණම් පාණ්ඩ කිට්ට වෙනකොට මහා පරිණිවාසූත්‍රයේ නැවත නැවත මතක් කරලා තිනවා මේ වැඩක් කරනකොට ප්‍රතිපදා කියන්නේ එක ජවනිකාවෙන් හමාර වෙන්න ආඩගමක් නෙමෙයි ජවනිකා රාශියක් තියෙනවා ওই ජවනිකා අතර සම්බන්ධිකුත් තියෙනවා සහ සම්බන්ධයක් නැත්නම් ධර්ම પરම්පරාවක් විදිහට වැඩ කරන්නේ ඉතින් ඒකෙන් අර පළවෙනි දෙවෙනි වයින්කොට යෝගාවචරයට ලොකු අදිෂ්ඨාන ශක්තියක් එහෙම නැත්නම් චිත්ත ශක්තියක් ලැබෙනවා මම යොදපු කාලයට කළපු කරපු ආයෝජනයේට සාපේක්ෂව ප්‍රතිඵල තියෙනවා කියලා. ඉතින් ඒක ඊගාවට තියෙන ඊට වැඩි අශීරු පරිවේශණයට අභ්‍යාසයට යෝගාවචරයට ගැම්මක් වෙනවා. ඒ නිසා මේක ආරම්භක ගැම්ම නෙවෙයි අතරමඟදී ලබන ඒ ඒ ඉසව්වේ ජයග්‍රහණ අනුව මහ පුදුමාකාර ශක්ති ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසායි කෙනෙකුට හිතා ගන්න බැරි මේ ආරම්භයේදී ඒ වගේ ගැම්මක් නොතිබුණාට කරගෙන යනකොට කරගෙන කර කරගෙන කරගෙන කරගෙන යනකොට එන මේ ත්වරණය එන මේ Javaය කවදාකවත් මිනිසෙකුට ඉවසන්න පුළුවන් Javaයක් නෙවෙයි ඒක අදිමානුෂික Javaයක් ඉදන් තියෙන්නේ. නිසා ආරම්භයේදී හැම කෙනෙක්ම තමන් ගැන අව탁සීරුවක් කරගෙන තමයි භාවනාව පටන් ගන්නේ. නමුත් ඒක නිතරම කරනකොට නිතිපතා කරනකොට සද්ධාවෙන් කරනකොට සක්කච්ඡාකාරී වෙයිතාම ආදර ගෞරවයෙන් නැමී සිට කරනකොට මේ මිනිස්සෙක් තුල ගැබ්බෙලා තියෙන ශක්ති ප්‍රමාණය ගිය කෙනා විතරයි දන්නේ. පටන් ගත්තේ නැති කෙනා කොහොමඩක්වත් දන්නේ නැහැ. එයා හොරකමින්, කාමීත්‍යාචාරයෙන්, සතුම් මරමින් හම්බ කරනවා. මේ පාරේ යන කෙනාට තේරෙනවා දුන වාහනයක වාහනේ දුවන්න දුවන්න බැටරිය charge වෙනවා වගේ නතර කරලා තිබොත් බැටරිය බහිනවා වගේ මේ දුවද්දි charge වෙන ගතියක් මේකේ තියෙන්නේ. ඉතින් ඒකට තමයි මේ අට ධම්මා සච්චිකාතබ්බා කියලා මගදී යන පාරේදී සාක්ෂාත් කළ යුතු පසු කළ යුතු පුබ්බ කරන්න පුබ්බ නිමිටි අටක් සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. ඒක මේ දසුත්තර සූත්‍රයේදී සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට නැවත අනුපිළිවෙලින් මතක් කරලා දෙනවා. ඒ අටටම අට විමුක්ක කියලා සඳහන් කරන විමුක්ෂ අටක්. අපි ඒකෙන් රූපී රූපානිපස්සති කියන විදිහට ගෙවල දොර ගෙදර දොරවල තියෙන ගිහි ජීවිතයේ තියෙන කාමය හැකන පිනවීම ආදී කාමය ආදීනව කවුරු හරි දැක්කොත් මේ කවදාකවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක ඇයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ දෙයක් කියලා. එයාට හිතකොට පරිේශන මට්ටමකින් හෝ ඒ කාමෙන් වෙන් වෙන්න අභිනිෂ්ක්‍මණයට හිතක් වෙනවා. ඒක ඉතින් බොහොම කලාතුරකින් තමයි කෙනෙකුට වෙන්නේ. ඒක ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක්. නිවන වගේ එකක්. ඉතින් මේ වගේ පිරිස් වලට ඒක මට්ටමකට ඇවිල්ලා තියෙන නිසා තමයි මේ දහසකුත් වැඩ තියෙද්දි යුතුයකම් භාරත තියෙද්දී මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ දේ කරගත්ත අයට ඉදිරිය බලන්න අයිතිවාසිකමක් තියෙනවා. නමුත් ඒ කාම ගුණ නැත්තම් මේ පංචකාම සම්පatti කියන එක අතහැරලා මේ වගේ තැනට ආවට පස්සේ ඒකන බලාපොරොත්තු වෙන්නේ මේ අතහැර පමණින් මෙතෙන් ආවපුවාම හිත තැම්පත් වෙයි, කය තැම්පත් වෙයි කියලා. නමුත් එහෙම පොරොන්දුවක් නැහැ. ඒක තේරෙන්නේ ඇවිල්ලා උත්සාහ කරනකොට උත්සාහ කරනකොට විශේෂයෙන්ම තේරෙන පටන් ගන්නවා. gedara dura hitiyටත් වැඩිය සමාලාලීත අවිශ්වෙන ගතියක් එනවා. අනවශ්‍ය ප්‍රශ්න එන්න පටන් ගන්නවා. අනවශ්‍ය මානසික අසහන, අනවශ්‍ය කායික රෝග එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයා අර සද්ධාව බිඳගත්තොත්, අර නිතිපතා කරන කටයුතු බිඳගත්තොත්, අර කියන ආදර ගෞරවයෙන් නැමී සිට කරන මේ වැඩේ නතර කළා දාලා ආයෙ ගියොත් කබලෙල් ලිපට තමයි වැටෙන්නේ. ආයෙ වැටෙන්නේ කාමයට තමයි. ඉතින් මේ වෙලාවේදී මේ ප්‍රශ්නේ හරියට වර්ණ ගන්න දන්නවනම් මට මේ තිබිච්ච නැති වගේ ප්‍රශ්නයක් මෙතන මතුවලා තියෙනවා. කවදාකවත් නැතු කොන්දිය අමාරු වෙලා තියෙනවා. කතාවත් නැතුව මේ භාවනා කරගෙන කටට කෙලවුන්නවා තේරෙනවා. ඒ ඒ වගේ වල තොරිනව ප්‍රශ්න නෙවෙයි. එහෙනම් මේ මේ අසහන මතුවෙනවා කිය හරියට ඒ දේ අඳුරගෙන ඒක කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් ඉදිරිපත් කරනවායි කියලා කියන්නේ නියම මේ විමුක්ෂේ බලාපොරොත්තු වෙන කෙනා. එහෙම නැත්නම් නියම සාක්ෂාත් කරන්නේ කනිකන් දෙයියෝ අපිට කෙනක් දෙයි. ආශිර්වාදයෙන් මේක හරියයි. පළවෙනි දේ කරපු නිසා මේක නිකම්ම හම්බ වෙයි කියලා හිතනවා නම් ඒකම ධර්මයේ පිළිබඳ අව탁සීරුවක් තියෙනවා. හරියට ඉදිරිපත් කරා නම් එයාට තීරුම් කළා දෙනවා. ඒ කටයුතු කාරණා බාධක කායික මානසික ආවට ඒ කායික මානසික ආබාධ තියෙද්දිම තමන් ඉන්නේ ඉරියව්ව බලන්න පුළුවන්ද? ඉරියවට හිත ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ රූප ආරම්මණයකට හිත ගන්න පුළුවන්ද කියලා බැලුවොත් මොනම කෙනෙක්වත් හිතන්නේ නැති තාලෙට අම්මා මලත් ඉසගිනි ගත්තත් ගෙටගිනි ගත්තත් මම ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි වෙන්න බාධාවක් නැහැ. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න බාධාවක් නැහැ. ඒකේවා නිදර්ශන තමයි ඒ මේ කියන පිළිවට නාවත් මේ වගේ බණ කීක ඉන්න තැනකට තමයි පටාචාරාව දරුවන් දෙක දෙන්නෙක් වදපු අම්මා කෙනෙක් නිර්වස්ත්‍රව ඒක පාට කඩාන වදින ඇතුළට. ඉතින් කඩා වැදිච්ච ගමන් ඒක බුදුහාමරණ සහ පිරිසට කරන වාස ලැජ්ජාවක්. ඒසා පිරිසකේ තද බල ද්වේෂයකට ලක් වෙනවා මේ පිස්සු අම්මන්ඩි කෙනෙක්. මේ වගේ බණ කියන වෙලාවට කඩාන වදිනවා. ඉතින් ඒ ඔක්කොම කියන්නේ ඔක්කොමලා බලන්නේ නොවිය යුත්තක් නොකල යුත්තක් කියලා. මොකද ਸਰවචනාංශයේ කතා කරගෙන නංගි සීලව ගන්න කියලා. ඉතින් අර අච්චර අමලි කරදර ඔක්කොම තියේදී සීලවනවා. එතන කාටක හිතන්නවත් බෑ මෙච්චර මේ දර ස්වාමියත් මැරලා ඇඟ නිල් පාට වෙලා දරුවෝ දෙන්නම ව්‍යසනයට ලක් වෙලා ඊට කලින් තමන් සිටුකුලේක හිටපු කාන්තාවක් මේ ඊට පස්සේ අම්මයි තාත්තා දෙන්නම මැරිලා මල්ලිත් මැරිලා සෝනේ ගිනිදෙල් නගිනවා ගම් වතුර කරදර ඔක්කොම තියදී තමයි ඇඳුන් නැතුව වතුර දකින්නකොට හීන් ඩාඩි දානවලු මේ දරුවෝ ගහගෙන ගියේ මේ වතුරේ තමයි කියලා. ගෙදරක කොහෙන් හරි දුමක් දකින්නකොට භීති කාටපත් වෙනවලු මේ අම්මා තාත්තා මැරෙන සෝනේ දකින්න ගින්දර තමයි කියලා. සතා කුරුල්ලේ දකින්නකොටම අනේ මගේ දරුවෝ අරගෙන ගියේ මේ වගේ පක්ෂියෙක් නේ කියලා කෑ ගහනවලු කුරුල්ලා එළවන්නේ මිනිස්සුත් මෙයා පේන්නේ පිස්සියක් වගේ. මොකද ඒ ඔක්කොම පිස්සි හොඳම පිස්සු ඇහිලා තියෙද්දිත් ਸਰවඥාසර විතරයි කියන්න පුළුවන් නංගි සීලෝපං කියලා. මේ ලෝකේ කවුරක්වත් ඒ වැඩේ කරන්නේ නැහැ. අනික කටි ඔක්සිජන් දෙන්න ඇයි, සේලයින් දෙන්න ඇයි, ග්ලූකෝස් දෙන්න ඇයි, මානසික අසහන සඳකණ්ඩ හදයි. පිස්සෝ පිහාට්ටෝ ඉන්න ලෝකයක් මේක. ඒ තරම් තත්ත්වක තියෙද්දි සීලවන්න පුළුවන් කියලා අඟුලිගාල වගේ පිහිය පිටිපස්සෙන් අරගෙන හිටු මහාන කියනකොට මචං මම නම් හිටියා මචං උඹත් හිටපන් කියන්නේ. මොන තරම් මේ හිතක් ගැන දැනුමක් තියෙන්න ඕනද කියලා. අපේ ආගමේ මේ විදිහට තියෙනකොට කවදාකවත් එහෙම අවස්ථාවක් වෙයිද කියලා. අන්න ඒ වගේ මේ භාවනා කරන්න ආපුවම එන ඕනම බාධකේ වටාචාර විතර වගේ බාධායින් නැහැ නේ. අඟුලිමාලට වගේ බාධායින් නැහැ නේ. ඒ බාධා ඔක්කොම තීතින් ඉරියවට හිත දාන්න පුළුවන්. හිත දාපු ගමන් යාට තේරෙනවා ඉන්න ඉරියව්ව කියන රූපේට හිත දාගත්තා නම් එයාට කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ හිතේ කයේ පවත්තන හැම චිත්තක්ෂණයකම නැත්නම් එලඹ සිටි හැම චිත්තක්ෂණයකම එහෙම නැත්නම් අප්‍රමාද හැම චිත්තක්ෂණයකම මෙයාට කාමී ප්‍රශ්නකුත් නැහැ කාමයේ පිළිබඳ දරත පරිලාහ එන්නේ කාම සංඥා කියන නීවරණත් නැහැ ඉතින් මේ තාක් සංසාරේ ගෙනාවු මේ ජවයක් මෝහ පටලයක් කෙලස් මේක චිත්තක්ෂණ කඩන්න පුළුවන් කියන එක තේරුම් ගත්තත් ඒක විමුක්තිය. ඒ නිසා ඒ චිත්තක්ෂණ කියනවා ක්ෂණ මාත්‍ර නිවනක් කියලා. තදංග නිබ්බුති කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතේ ඉන්න කවුරක්වත් නැහැ ඒක විඳපො නැති අය. නැත් ඒක මදි වෙලා දඟලන්නේ. ඒක නම් තියෙනවා ඊගාව එක කඩා ගන්න තියෙන ආසාව ඊගාවට පණින්න තියෙන ආතාව තියෙන. ඉතින් ඒක ලබාගත්ත කියන එක සතුට වෙන්න බැරි නම් ඒක සාක්ෂාත් කරණය කරගන්න බැරි නම් ඊගාවයකට සුදුසුකම් නැතුව යනවා. ඒ නිසා කියන්න තියෙන යම් කිසි කෙනෙකුට ජීවිතේ කොතනක හරි ඔම පටාචාරාට වගේ ස්වාම පුරුෂයා නැතිලා දරුවෝ නැතිලා රිජිත් නැතිලා අම්මා අප්පත් නැතිලා ගෙටත් ගිනි ගත්ත වෙලාවක නෙවෙයි. කරදරයක් නැතුව ඉන්න වෙලාවේ Tamanට Taman ඉඳගෙන ඉන්න හිටියව දැක් ගන්න පුළුවන් වුණා නම් සක්මන් කරන වෙලාවේ සක්මන් කරන ඉරියව්ව දැක් ගන්න පුළුවන් වුණා නම් ඕක තමයි නිවනට සුදුසුකම් තියනවා කියන තියෙන පළවෙනි ලකුණ. ඒ විමුක්ඛයක්. ඊට පස්සේ ආර කියන්නේ ඕක චිත්තක්ෂණයක් අත් එක චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් ඉඳගෙන ඉන්නකොට නම් හුස්මක් දෙකක් තුනක් හතරක් පහක් සක්මන් කරන වෙලාවක නම් පියවරක් දෙකක් තුනක් හතරක් පහක් ඉතින් මේජර පුංචි ඉසව් පුංචි අභියෝග තියාගෙන ඉදිරියට ගියොත් එච්චර අමාරු නෑ දෙකේ චක්‍රේ කටපාඩම් කරපු ළමයාට පහවෙනිදා තුනේ චක්‍රේ කටපාඩම් කරන්න කියනවා තුනේ චක්‍රේ කටපාඩම් කරපු ළමයාට පහවෙනිදා හතරේ චක්‍රේ කටපාඩම් කරන්න කියනවා හතර කරපේකට පහ කියන ච ඕමනේ අපි ඉගෙන ගත්තේ දැන් නම් ඔය බොත්තම් මිරිකලා සෙල්ලම් කරන්න ගියාට ඒ කාලේ තිබුණේ වගේ බොහොම සරල ක්‍රමයක් ඉතින් ඒක නිසා ඒ වැඩේ කරනකොට අර මට මොන කරදරේ තිබුණත් බාධාවති වුණත් එක චිත්තක්ෂණයකට එළඹ වාසය කරන්න පුළුවන් කියන මේ විමුක්ඛය රූපී රූපානි පස්සති මේ රූපයක් දැකලා මේ රූපේ දැකීමේ අප්‍රමාදී බව හරහා සතිය හරහා ජීවිතයක් පවතින අසහන කාමයක් පිළිබඳ අසහන නීවරණ පිළිබඳ අසහන වලට පුළුවන් අයින් කරන්න පුළුවන් කියලා දැන ගැනීමම විමුක්තියක් නමුත් ඒක මාචි සයිඩෝ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ඒක ආධුනිකයට අවාසි විදිහට හිටින්නේ චිත්තක්ෂණයක සතිය පිහිටියාට ඒ චිත්තක්ෂණයේදීම ඒ බව දැනගැනීමේ ශක්තිය මනුස්ස මනසේ නැහැ. ඒක චිත්තක්ෂණයක සතිය පිහිටියාට මම දැන් කයේ ඉන්නේ කියලා දැනගත්තට නෑ කයේ හිටියට දැනගැනීමේ ශක්තිය නැහැ. මේක අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා මේ ඇඟිල්ලක අගකොනට ඇඟිල්ලේ අගකොන අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිල්ල අකුණකින් අල්ලන්න ඕනේ. ඇඟිලි පිටරය අල්ලන්න තව ඇඟිලි පිටරකින් අල්ලන්න ඕනේ වගේ. එක චිත්තක්ෂණයක සතිය පිහිටව බව ඊගා චිත්තක්ෂණේ දැනගන්න නම් ගණන් ක්‍රමයකට ගිහිලා කියනවා අඩු ගාණ චිත්තක්ෂණ හතරක් එක දිගට සතිමත් වුණොත් විතරක් මෙතෙක් වෙලා මං හිතපු චිත්තක්ෂණ වල සතිය තිබුණා කියලා අර ගැම්මෙන් අල්ලන්න පුළුවන් කියලා කියනවා. ඒවා මේ අභිධර්මයෙන් තහ අටුවා කතා වලින් ආපු දැනුමක් Taman සත්‍යමත් බව දැනගන්න සත්‍යමත් වෙන චිත්තක්ෂණයෙන් බෑ ඒක දිගට කරනකොට චිත්තක්ෂණේ කියන එක මනින්න පුළුවන් එකක් නිසා නෙවෙයි මම මෙහෙම කියන්නේ. ඔත් මේ පසුකාලීන අට කතා ක්‍රමයෙන් ආපේ එකක්. ඒක අපිට වාසියට ගන්න පුළුවන් දැනුමකින් චිත්තක්ෂණික සත්‍යමත් වුණාට ඒ චිත්තක්ෂණේ බෑ දැනගන්න ඊගා චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ කියලා චිත්තක්ෂණ හතරක් පහක් යනකොට නම් කියන්න පුළුවන් පසුගිය චිත්තක්ෂණ හතර පහේ මගේ කාමයේ තිබිලා නැහැ කාම සංඥාව තිබිලා නැහැ මම අසවල් අරමුණේ තමයි ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් ඒක තිය 4 5 6 7 8 9 10 11 12 කියලා දිගට පවත්වන එක තමයි යෝගාවචරය කියන්නේ. ඒක අඳුනලා දෙන්නේ මේ වගේ වැඩමුළුවකින් තමයි. අඳුනලා දුන්නාට පස්සේ ඒක දිගට කරන්න උත්සාහ කරනවා නම් හැම යෝගාවචරයටම සමාන හැකියාවක් තියෙනවා කියන එක මේකේ කියවෙනවා. කරන්න ඕනේ ඒක නම් කිරීමේ ක්‍රමසාවිදි අතින් බලනකොට අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ කියලා සරුවචන්සේ සඳහන් කරනවා. යන්න ඕන තැන දන්නවනම් ඒකට ක්‍රම ලක්ෂයක් තියෙනවා. ඒතර භාවනා කරන එක නයි ඒක නෙවෙයිනේ මේ පරමාර්ථ කරන භාවනා කරන. මේ කයට හිත ගන්න කී තියෙන වටිනාකම හෝ මට ඒක කරන්න පුළුවන් කියන මේ හැකි සංඥාව පැත්තක දාලා උඩාතු අල්ලන්න හදනවානේ. උලම් පොලම් තැන ඉඳලා යන්නේ නැතුව කවදා හෝ එම අපි හිතමු මේ පසුගිය කරපු දේශනාවල සම්පින්දනයක් වශයෙන් මේ කරණ තියෙන්නේ මොන ඉරියව්වේ හිටියත් Taman ඉන්නේ ඉරියව්ව දැනගන්න එකයි ඕකට මේ වැඩමුළුවකට සම්බන්ධ වෙන්න ඕනෙම නැහැ. ඕකට මේ ඉන්දියාව යන්න ඕන කමක් නැත්තේ නෑ. නමුත් ඉන්දියාවේ ගිහිල්ලාම කමන්නේ මේක දැනගත්තා නම් ඒක ලොකු දෙයක්. ඉන්දියාවේ ගිහිල්ලවත් ඒක තේරෙන්නේ නැති පිරිස තමයි ඉන්නේ. වැඩමුළු හතර පහ කරත් මේ කය තමයි පූජනීය ස්ථානය කියලා වර්තමාන මොහොත තමයි වටිනා මොහොත කියන එක මගෙන් පටන් ගන්න ඕන කියන එක අමතක කරලා අපි විශාල වගකීම් රාශියක් ඔළුවේ දාගෙන වර්තමාන මොහොතේ මයිකයි හිත පැවැත්වීම ආත්මාර්ථකාමයේ කියන තරමට යනකම් අපේ හිත දූෂණය වෙලා තියෙනවා. මේ ශිෂ්ටාචාරයේ විසින් දීපු යමක්. තමන්ගේ වැඩක් බලා ගන්නවා කියන එක ඒක බොහොම ආත්මාර්ථකාමී වැඩක්. පුළුවන් නම් රටම කොට ගනි. පුළුවන් නම් ජාතියම කොට ගනි කියලා මහා ලොකු ව්‍යාපාර හදනවා. මේක පිටපත නොදැනුවත් කන නිසා මේකට විමුක්ඛ කියලා නම් දෙන්නේ. මේක හරි පාර දැනගත්තොත් පුංචි පුංචි කපියවල වලින් තමයි අපි යන්නේ. චිත්තක්ෂණේ කියනවා. ඊට පස්සේ චිත්තක්ෂණ කීයක්? හුස්ම කීයක්? පියවර කීයක්? දවසේ අවස්ථා කීයක්? අපිට මේ කය කෙරේ හිත නැත්නම් ආශාස් ප්‍රසවාස කෙරේ හිත නැත්නම් තබන පීවරට හිත පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක මේ පොඩි ළමෙක් හරහා වැටලා හිටපු ළමෙක් අතයි අතයි කියලා පීවර තියන්න ඉගෙන ගන්නවා වගේ. ඒක ඉතින් බොහොම සුන්දර වැඩක් තමයි අපිට සුන්දරයි දරුවටත් සුන්දරයි කාගවත් වාරුවක් නැතුව දඬුවටක් නැතුව තතන තතන තතන තතන පියවරක් තිබ්බයි ඒක වට ගන්න නැතුව ඊගා පියවර තියාගත්තා. ඒක වට ගන්න නැතුව ඊගා පියවර තිබ්බා. ඒතර කියන ප්‍රාණ සිද්ධාර්ථ කුමාරය ඉපදිච්ච ගමන් පියුම් පිට ඇවිද්දා වගේ තමයි මේ සක්මන් භාවනාවේ පළවෙනි පියවර හත ඇවිදිනකම්. ඒ තරම් වටිනකමක් මේකේ තියෙනවා. පොළොව මත අපි කොච්චර ඇවිදලා තිබුණත් බල්ලන්ට හැතැම්ම නැහැ වාගේ අත්ත පහක ඇති වැඩන්නේ නැහැ. තීවන පියවර ගැන දන්නේ නැතුව මෙන්න මෙහෙම ගිහිල්ලා කවදා හෝ යෝගාවචරයා මේ ඉන්න ඉරියව්ව දැන් ආශ්‍රද ප්‍රසවාසය නැත්තම් මේ පීවර තැබීම අනායාසින් වෙන්න හැදෙන දවස හිතන්න. අමාරුවෙන් ඉස්සරහින් තියාගත්ත මේ අරමුණ අමාරුවෙන් මුදුන්පත් කරගත්ත මේ චිත්තක්ෂණය අමාරුවෙන් ලබාගත්ත මේ අප්‍රමාද චිත්තක්ෂණය වැටෙන්න දෙන්නේ නැතුව කොච්චර පවත් ගන්න පුළුවන්ද ඉතින් ඒකට රසවත් කතාවක් තියෙනවා ඒක නෙවෙයි අද මාතෘකා නමුත් මතක තියාගන්න ਸਰවචනාංශේ පෙර ආත්මික රතකහරෙක් වෙලා උපදිනවා. ඒ කියන්නේ කරත්ත හදන මිනිස්සෙක් රජුරෝ යාට කතා කරලා කියනවා මේ මට ළඟදී යුද්ධයකට යන්න තියෙනවා. වහාම මංගල රතයක් රාජ රතයක් හදලා දෙන්නේ කියලා. එයා දැව ගබඩාවට ගිහිල්ලා ඒකට අවශ්‍ය දැව අරගෙන ගිහිල්ලා මාස 6ක් විතර යනවා. කිසිම පණිවිඩයක් නැහැ. ඊපස්සේ රජුරෝ කියනවා වහාම කැඳවනවා මෙයා රාජ සභාවට. මං කිව්වා මේ රතයක් හදන්න කියලා දැන් මා තායක් විතර ඇති බඩුත් ගෙනිලත් කිසි වැඩක් කරලා නැහැ. ඊට පස්සේ කියනවා දෙවෙනාට ප්‍රොද දෙකක් හදන්න ඕනේ. එකයි ඉවර කරගත්තේ. තව ඉතුරු එකට මෙතරක් විතර කල් යනවා කියලා. ඉගෙන ඉව කරගෙන ඉන්න බෑ මට යුද්ධෙ ඉක්ම තව සුමානකින් ඕනයි කියලා. ඒ හොඳයි කියලා එහෙමයි කියලා ගිහිල්ලා තව සුමානකින් තව එකක් හදාගෙන එනවා. ආවට පස්සේ රජුර කියන බලම පළවෙනිට මාස 6ක් ගත්තා. මං බැන්නට පස්සේම තාන්තික සුමානෙන් හදුවා. බොරුවනේ කරලා තියෙන්නේ. මගේ වැඩේ වෙන්නේ කරන්න කියලා. යාකේදිනා එහෙම තමයි බැලුමට පෙනුමට පේන්නේ පොඩ මෙතන ඉඩයින් කරලා දෙන්නකෝ මං කියලා පෙන්නඳ රාජසභාව කැඳවන්නකෝ කියලා කැඳවන්නකෝ කියලා අර සුමානේ හදපු රතේ රෝදේ රාජසභාව මැද කෙලින් කළ තල්ලු කරන එක එහාට මෙහාට ගිහිල්ලා වැන්ල වැටෙනවා කියන මේක හදන්න කිය සුම සුමානේ ස්වාමීන් වහන්සේ. දැන් උන බලන්න මාතයෙන් හදපේක තල්ලු කරපුවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හිටගෙන නතර වෙනවා. රෝදේ ඇලයින්මන්ට් එක. ඉතින් කියන ඕක ඔබ වහන්සේට පේන්නේ නැහැ නේ බැලුවට. ඒ ඇලයින්මන්ට් එක ගන්න රෝදේ හදලා කොච්චරක් බකල් අරින්න ඕනේද? කොච්චර සීසන් කරා ඒක ඔබ වහන්සේගේ ජොබ් එක නෙක මගේ ජොබ් එකයි. ඔබ වහන්සේට වැඩක් කරනවා නම් එහෙම කරලා දෙන්න ඕනේ නෑ දෙකම තියෙනවා මම අපිට ගන්නයි කියනවා. ඒ වගේ තමයි අපිට අඩියක් තියෙනකොට ඊගා වැඩි වැටෙනවා. බීපු මිනිස්සුවා. එක පියවරෙන් ඊගා පියවරට ඊගා පියවරෙන් ඊගා පියවරට සතිය නඩත්තු කරනවා නම් අපි තාම ඉපදිච්ච නැති දරුවෝ වගේනේ. තාම බොක්කේ ඉන්නේ උන් වගේ. තාම ධන ගානේ උන් වගේ. තාම විදින්න දන්නේ නැති උන් වගේ. ඉතින් මේ මේ ආධ්‍යාත්මික ලෝකේ පණ ඇවිදින් හැටි උගන්වනවා. කවදා හරි හිතන්න මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මේ සක්මන ඉබේම සිද්ධ වෙනවා. කිසි තැනක හිත පිට යන්නේ නැහැ. පිට ගියක් දැනගන්නවා. ආපහු එනවා. අන්නේ මට්ටමට සතිය ආවයි කියලා. එහෙම නැත්නම් ආනාපාන සතිය පුරුදු කරනවා. කරලා කරලා කරලා කරලා හුස්ම ගොරෝසු හුස්ම සිුම් වෙනවා. ඒත් යෝගාවචරය සුඛමතාන් සුද්ධ කරගෙන හිත හදාගෙන ඒතියේ දිතරණ සුකුමදී අතිසූක්ෂම බාටපත් වෙලා ඇතුළත තමන් සතිය පිහිටවපු අරමුණ නොදැනී යන මට්ටමට වෙනවා. ඒත් තේරෙනවා රෝද යනවා වගේ හරියට. සතිය කැඩෙන්නේ අරමුණක් නැහැ. අරමුණ ගෙවිලා ඒත් සතිය පාත්වනා කියන එක තමයි ඊ අපි අරගත්තේ අජ්ජත්ත අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපහානි පස්සති. ඇතුළත ගත්ත රූපේ භවනා තියාගන්න ගත්ත අරමුණ නිමිත්ත අරූපයක් වෙලා. ඒ ගෙවිලම ගිහිල්ලා ඒත් Tamanට හොඳටම දන්නවා සතිය හොඳටම පවතිනවා. බලන්න අරමුණක් නැහැ. අරමුණ නැති වුණාට අර ආපු ජවයේට ගැම්මට ඒක ආරම්භනේ පවතිච්ච සතිය අනාරම්භනේ පවතිනවා. නිමිත්ත පැවතිච්ච සතිය අනිමිත්‍ය පවතිනවා. කලබල කරන්නේ නැතුව මේ යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒව සාමාන්‍ය මනුස්ස මනසක මේ කාලබිල්ල නටලා ඉන්න වෙලාවක දකින්න පුළුවන් දේවල් නෙවෙයි. ගොඩාක් කල් පුරුදු කරලා හම්බෙන දෙවෙනි විමුක්කය අරමුණක් සහිතව සතිය හඳුනා දීපු මේ කෙනා ඒ අරමුණ ගෙවෙන කම්ම සතිය දිනු කරලා සති අරමුණ ගෙවුනත් සතිය පවතිනවා කියන කාරණාව තේරුම් ගත්තොත් එයා මේ ඒ රූපය විනුවට අරූපයක් ආධාර කරගෙන මේ සතිය වට ගන්න තුය. මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් අවුරුදු 200කට විතර පස්සේ භෞතික විද්‍යාඥයා තේරුම් ගත්තා මේ මැටර් කියන ද්‍රව්‍ය වෙනුවට ඇන්ටිමැටර් කියන එකක් තියෙනවා නැත්නම් අද්‍රව්‍ය කියලා එකක් තියෙනවා. අද්‍රව්‍යයේ තමයි ද්‍රව්‍යයේ තියෙන්නේ ද්‍රව්‍ය විතරයි පේන්නේ ද්‍රව්‍ය විතරයි ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ නැති ඇන්ටිමැටර් කියලා එකක් හඳුනාගත්තට පස්සේ භෞතික විද්‍යාවම අනාතයි භෞතික විද්‍යාව ගියේ මෙතෙක්කල් වස්තුව මත ත්‍රිමාන රූප මත එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණයේ සහ වේගයක් සහිත අංශු මත එතකොට ඇන්ටිමැටර් කියන එක හඳුන්ලා දුන්නාට පස්සේ ඒකට ගුරුත්වාකර්ෂණයක් නැහැ. වේගයක් නැහැ. හැම තැනම තියෙන. මේක අපේ බුද්ධාගමේ කියනවා නම් රූපයෙන් අරූපේම වෙන්න පුළුවන් අරූපෙන් රූපේම වෙන්න පුළුවන් මේ ලෝකේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන හරියක් කරන්නේ රූපෙට විතරයි අරූපේන මිනිස්සු කිසිම දන්නේත් නැහැ අන්ධ භූතයි නමුත් අරූපේ තමයි තියෙන්නේ 96ක්ම රූප කොටස 104යි තියෙන්නේ. ඒකටනේ අපි මේ රණ්ඩු කරන්නේ. ඒකටනේ අපි ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ, කුට්ටි කඩා ගන්න හදන්නේ. කවදා හෝ දැනගත්තොත් මේ රූපේ තියෙන අරූපේ පාවි පාවි කියලා. අපේ අරූපය පිළිබඳ නොදැනීමම තකතිරුකම නොදැනීම විතර නෙවෙයි අරූපෙට බයයි අරූපේ දකින්නට පිරිත් මුල් ගැට ගන්නවා එහෙම නැත්නම් අපනෝල් දානවා බය වෙලා යකු ගැව්වා භූතයෝ ගැව්වා කියලා. නිසා සත්‍ය දකින්න තියෙන බය තියෙනවා මෙතන. යම් කිසි කෙනෙකුට එහෙම බයක් නැතුව රූපයක් අල්ලගෙන ඒක භාවනා කරලා ගෙවෙන කම්ම බලලා Tamante බලා ගන්න පුළුවන් නම් මේ රූපේ රූප රූපණ ගතිය නැතුව හප්පන ගතිය නැතුව පටිඝ සංඥාව නැතුව සතිය පවතින්න පුළුවන් කියලා. ඔය මොනම ලෝකේ තියෙන භෞතික විද්‍යාඥා විද්‍යාකාරයකට ගිය මිනිහෙකුටත් වඩා මෙයා අත්දකින්න මේ දේ. ඇමරිකාව ගිහිල්ලා භෞතික විද්‍යාවට PhD ගන්න පුළුවන්. ඒත් එක මිනිස්සෙක්වත් බාහිර දේවල් බලන්නේ මේ කරන්නේ. බුදුජානනාංශ කරන්නේ මේක ඇතුළත බලයෙන් මේකට ඉන්සයිට් කියලා තමයි කියන්නේ. ඇතුළත බලනවා බලනකොට පේනවා අල්ලගත්ත ගොරෝසු දේ බලාන ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒක නිකන් සියුම් භාවයකටපත් වෙනවා. ඒක කියන්නේ දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනී තකසේම සුදු වෙලා කියලා අපේ කවියා කියනවා. කර්මනේ අපි දකින්නේ රතු පාටට තමයි. නිතර නිතර බලනෝ කර්මනේ සුදු පාට වෙනවා. ඒකේ ඕනම අරමුණක් දිහා දිකට බලනින්න ඒකේ අගේ අඩු වෙනවා. ඒකේ හේම වටින දෙයක් නැති දෙයක් බාටපත් වෙනවා. ඒකයි අපි මේ අරමුණෙන් අරමුණට පැන පැන එතකොට දකින්න දකින්න අරමුණ හරි අලුත් හරි නවමුයි. ඉතින් පිස්සු ඇනිච්ච වඳුරෙක් වගේ අත්තකට පණින්නේ අත්ත දිහා බල්ලා නෙවෙයි. ඒකයි වඳුරගේ හැටි. ඉතින් මුද්‍රචනන්ස කියනවා මේ අභාවිත මනස පිස්සු වඳුරෙක් වගේ. ඉතින් අපේ දරුවන්ට අපි මේකනේ දෙන්න හදන්නේ. දරන විවිධාකාර දේවල් පෙන්වීම දෙමාපියන්ගේ දක්ෂකමක් දරුවන්ට කියන කරුණාවක්. විවිධාකාර දේවල් ඔලුවට දාන එක පොහසත්කමක් කියලා හිතනවා. ඒ කිසි දන්නේ නැති දරුවට මොකද වෙන්නේ? දෙමාපියොත් එහෙම නිදලා තියෙන උන්දලා උන්දලාගේ අම්මා අප්පයි කෙනෙක් ඒකනේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර දවස පුරාම ගොජයක් අඳුරලා දෙන එක තමයි කරන්නේ. සරුවචනාංශ හත් අවුරුදු වයසේදී රාහුල පුංචි කුමාරයා අඬ ගන්න ගියාම කියනවා දැන් කාලෙක වෙනම් මානවයිජ්‍ය වාසිකම් පිළිබඳ නඩු දානවා. මේ අය හතර දන් දන්නේ කොල්ලෙක් කරගන්න කියලා පැවිදි කෙරුවයි කිය. සුද්ධෝදන රජුන්ට හුම්ම ගන්න බැරුව යනවා. අයි මේ මහමිනියා ගියා රජකම නැති වුණා දැන් දෙන්නකෙක් නැහැ ඒ වෙනකොට ඉන්න පොඩි එකත් මෙන්න ඒකත් අරගෙන ගියා වැඳලා කියනවා වරයක් දෙන්න ස්වාමීන් වහන්සේ කියන එතකොට වැඩේ වෙලා ඉවරින්ද බුදුහාම කියන හොඳයි ඉල්ල හොඳයක් ගන්නේ කියලා මොකද්ද කියන්නේ දීමෝපියන්ගෙන් අහන්න නැතුව දරුවෝ පැවිදි කරන්න එපයි කියනවා ඔයගොල්ලෝ හිටන ඔයගොල්ලොත් කියනවා අපේ මෝඩකම කක්කා පොඩි එකාට ගානගම් ඌව ඔළුව නරක් කරනකම් එයා අයින් කරලා මොනවත් උගන්නන්න එපා මොකද අපේ කක්කාව දිනකම් ඉන්න අපේ සංස්කෘතිය. අපේ සભ્યත්වය කියලා ඕක තමයි දෙන්නේ. නමුත් පොඩි වයසේදීම හඳුන්ලා දෙන්න පුළුවන් වුණොත් එක්කාරමනක පොඩි වෙලා ඉන්න පුළුවන් ගතිය. අද තියෙන මේ විවිධාංගීකරණයක වෙන ලෝකයේ තාක්ෂණයේ දිනු ලෝකයේ යටිතල පහසුකම් ලෝකේ කොහෙද අපි අඬ ගහන යන්න හදන්නේ. අපිත් හදනවා ලංකාව බොහොම ඉක්මනට දිනු කරගන්න පුළුවන් නම් අප්පා පස් අවුරුදු සැලසුම නෙවෙයි 10 අවුරුදු සැලසුම් හරි කමන්නේ ඔය කුණු හර්ප ටික එකින් ගන්න පුළුවන් නම් වැඩේ හරි. ඒ වෙනුවට කොයි හරි ඒ කාර්මණක ඉඳලා අරමුණේ එnde end end end රාග කරන අරමුණ දිහා බලාිනකොට ඒ අරමුණ વિશે විරාගය පහළ වෙන හැටි දකින්ද ගොඩක් වෙලා යන්නේ. ආශ්‍රව ප්‍රසවාස හතර පහක් හයක් හතක් දකිනකොට ආශ්‍රව ප්‍රසවාසයේ නීරස වෙනවා. රාග කරන ආශාවෙන් සියලු දේ අතහැරලා අපි ඉදිරිපත් කරන ආශාස ප්‍රසආස නැත්නම් මේ වම දකුණ කියලා ගන්න පරියංකය සමා වෙන්නේ සක්මනේ ඒක කරද්දිම කොච්චර නීරස වෙනවද කියනවනම් පරියංකේදී නිින්ද යනවා. සක්මනේදී නිින්ද යනවා. ඉතින් ඒ වෙලාවට එන නිින්ද යන්නේ නැතුව මේ විරාගයේ පහළ වීම මෙතන මේ තියෙන්නේ රාග නෙවෙයි. රාගයක් තියෙනවා නම් අවිස්සලා යනවනේ හිත. රාගේ නැහැ විරාගේ මේක ශ්‍රේෂ්ඨ ධර්මයක්. මේක විමුක්තියක් කියලා. ඒකේ දිගට පවත්වාගෙන යනවනම් රූප නැහැ. බාහිර රූප වර්ගයක් තියෙනවා වගේ පේනවා ඈත ශබ්ද වර්ගයක් තියෙනවා ඈත වේදනාවක් වර්ගයක් තියෙනවා ඈත හිතිලි වර්ගයක් තියෙනවා මොකද මට බාධාවක් නැහැ මෙන්න මේ විමුක්ඛය යෝගාවචරයා මේ රූපය හරහා අරූපයට යන්න නිකන් අත්පොත් තියනවා වගේ රංකිටිකට ගන්නවා වගේ ඒකට ගියාට පස්සේ සර්වචනස පෙන්වනවා සුබන්තේව අදිමුත්තෝ හෝති අයන් තතියං විමුක්ඛෝ කිය. ඒ ඒ කියන தത്വයේ තියෙන ඒ தത്വෙට ගියාට පස්සේ එහි තියෙන සුබ භාවය. ඒක නিত্য සුඛ සුබ ආත්ම වශයෙන් අරගෙන අර උපයාගත් ආ වූ ඒ ධානා සුඛයට ඇලෙන ගතියක් එනවා. ඒක මේ ඔක්කොටම කරන්න පුළුවන් දෙයක් නිසා නෙවෙයි මේ පෙළ ගස්සලා තියෙන එක නිසා ඊගාවෙක අරගන්නවා. නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් මේ ජීවිතයේදී මේ භවභෝග සම්පත් පිළිම් පිළිබඳව කාය විවිකේ ලබාගෙන ඒ මතුමැත්තේ චිත්ත විවිකේ වාසය ධ්‍යාන රූප ධ්‍යාන ලබන්න පළවෙනි රූප ධ්‍යානයේ හරිම ගොරෝසු කලබලකාරී දෙයක්. නමුත් පළවෙනි වතාවට ලැබෙන නිසා හරිම සතුටක් ඇති වෙනවා නිකන් කංගේ මූදක වැඩිච්ච මිනිහෙක් යන්තම් ආය ඔලුව උස්සගත්තා වගේ හුස්ම ටිකක් ගන්න පුළුවන් වගේ ලොකු සාන්තියක් ලැබෙනවා. නමුත් තේරෙනවා ඒකේ හරිය දඟල දඟල තමයි ගත කරන්න වෙන්නේ කියලා. නැවත නැවත යට යනවා ආයන ආය උස්සන්න ඕනේ. මේ වගේ දෙවෙනි ධ්‍යානට යනකොට තමයි යෝගාවචරයට මිනී කිරීමකින් තොරව විතක්ක ਵਿਚාර නැතුව භාවනා මානසිකාරය පාත්ත ගන්න පුළුවන්. කියන්නේ උඩ පාවෙලා ඉන්න ක්‍රමයක් දැනගන්නවා. දඟලන්නේ නැතුව. එතකොට යාට තේරෙනවා අර ඉස්සල්ලා යන්තම් ආය උස්සගෙන හිටියට දැන් වතුරේ යන්න පුළුවන්. එහෙම නැත්නම් තද බල විතක්ක ਵਿਚාර නැතුව ඉන්න පුළුවන් කියලා. නමුත් මේ විතක්ක ਵਿਚාර නිසා යම් ප්‍රමාණයක් දම්බි ගහන්න වෙනවා. වතුර වැච්ච මිනිස්සු උපමාට ගත්තොත්. නමුත් ඒක සුඛ කියන තුන්වෙනි මට්ටමට යනකොට ඒ විතක්ක ਵਿਚාරත් නැහැ ලැබෙන ප්‍රීති සුඛය ප්‍රීතියත් නැහැ සුඛ මුල් කරගත්ත. එහෙම නැත්නම් ඒ වෙලාවේදී හොඳට කියන්න පුළුවන් සිංහලෙන් ආස්වාසය පාස ආස්වාදයක් ලැබෙන වෙලාවක් එනවා. ගන්න හැම හුස්මකම ලෝකේ තියෙන සියලුම විශ්ව ශක්තිය තමන්ගේ ඇතුළට එනවා. ඒ නිසා අපිට ඒකම ආහාරයක් කරගෙන හුස්මම ආහාරයක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් පයක් තියෙන තියෙන වාරේ තමන් දන්න දැන් මේ සතිය තමයි මේ දැට පැටහෙන්නේ. වැටෙන දේ තද වුණත් මෙලෙක් වුණත් කම්පන දෙයක් වුණත් චංච නිශ්චල දෙයක් වුණත් සීතල දෙයක් වුණත් උණුසුම් දෙයක් වුණත් වැටෙන්නේ පතුලේ විතරක් නෙවෙයි වල්ලු කරෙත් වැටෙනවා දණියෙත් වැටෙනවා මුනියෙත් වැටෙනවා කොතන වැටුණත් තේරෙනවා වැටෙන දේ නම් ටිකක් ගොරෝසු වෙන්න පුළුවන් නමුත් මේ සතිය තියෙන බව තමයි තේරෙන්නේ කියලා Tamanට හරියට මල් මාලයකට මල් ලමුනන කෙනෙක් වගේ නවගුණ වල ගණන් කරමින් ඇටේ ඇටේ ඇටේ ඇටේ හර දාන කෙනෙක් වගේ තේරෙන්න පටන් ගන්නවා ඒ පුදුමාකාර සුඛයක් එන්න පටන් ගන්නවා ඉතින් එතෙන්දිත් ඒ සුඛයට සමහරු ඇලෙන නිසා එතන විශේෂම උපේක්ෂා ගතියක් එන්න පටන් අර ගන්නවා. බාහිර දේවල් බැලුවත් ඒකේ ඉච්ච රස විඳින දෙයක් නෑ. අභ්‍යන්තර දේවල් බැලුවත් රස විඳින දෙයක් නෑ. පැවැත්මක් අහු වෙනවා. හරියට කඹේ යවිදින මිනිස්සෙක් මුලින් මුලින් කඹේ හයියට තිබුණාට මැදට යන්න යන කඹේ හෙල්ලෙද්දි Tamanට මේ වැටෙන්නේ නැතුව මේකේ යෑමේ සමතුලිත භාවයක් මේකේ යෑමේ එකලසක් තියෙනවා එහෙම නැත්නම් තනි රේල් පීල් එක ඇවිදිනකොට වගේ සමබර භාවයක් ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් කියනවනම් නිකම් පුස් බයිසිකලයක් පදින්න පුළුවන් වෙච්ච මිනිස්සෙක් අමාරුවෙන් කාගේ හරි පිහිටින් ආධාරයෙන් සමබර භාවය අරගෙන එයාට වර එක එක අතක් අතහැරලා යන්න පුළුවන් තරමට සම්බර භාවය එනවා. එමේ යනකොට හිතෙනවා අත් දෙකම අතහැරලා ඇඟෙන් නමාගෙන හරියට මෑර කරන්න පුළුවන් යන වෙලාව වගේ අර බයිසිකල් පැදීම ඇඟට ගන්නවා. අන්නේ වගේ තැනට ගියාට පස්සේ ආට තීරණ පටන් ගන්නවා. ඒ 아무තු අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය ඒ හොඳට ලෑස්තිලා යනවනම් බයිසිකලේ අත් දෙක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අත් දෙකෙන් සරම ගැට ගහ ගන්නත් පුළුවන්, බයිසිකලේ පදින්න පුළුවන්. ඉතින් ඒකෙන් පටන් ගන්න බෑ. ඒක ඉතින් අර බයිසිකල් පැදලා පැදලා පුරුදු වෙනා වගේ මෙන්න මේ තුන්වෙනි ධ්‍යාන මට්ටම තමයි මුගක් වෙලාට මෙතන කියවෙන්නේ. ඒ ධ්‍යාන මට්ටමට යනකොට එයා ඉගෙන ගන්නවා ඊටාම සූක්ෂම සංඥාවක් මේ කාම ලෝකේ කවදාකවත් හිතන්න බැරි පයින් අත්ෙන් අතට පයින් පිච්චු වෙච්ච රිලවට හිතා ගන්න බැරි පුදුමාකාර සංයමයක් පුදුමාකාර එකලසක් පුදුමාකාර සමතුලිත භාවයක් එහෙම නැත්නම් කඹේ විදින එකලසක් තේරෙන්න පටන් අර ගන්නවා අන්න ඒක තේරෙන්න පටන් ගන්නකොට සමහරෙකුට එතනම ඒකෙම ඇලීමක් ඇති වෙනවා. ඒක නිසා ඒකම විමුක්තියක් කියලා හිතන්නත් ඉඩ තියෙනවා. මේකත් නිවනක්. එක විදිහක නිවනක් කියලා හිතෙනවා. නමුත් එතන පේන්න තියෙනවා ඒ සමතුලිත භාවයත් උපයාගත්ත සමතුලිත භාවය මේක කාම ආශාවකින් උපේන එකක් නෙවෙයි. ඇහැට රූප දැකලා ගන්න උපමාවක් නෙවෙයි. කනට ශබ්ද අහලා ගන්න රසයක් නෙවෙයි. නාසයට සුවඳක් විදලා, ජීවිත රසයක් විදලා, කායට පහසක් දීලා, හිතට හිතවිල්ලකින් ගන්න එකක් නෙවෙයි මම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති එහෙම නැත්නම් निराமிෂ ප්‍රීතියක්. ඒ නිසා මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් ප්‍රීම ප්‍රීතිය මේක බ්‍රහ්ම සුඛයක් කියලා කියනවා. සමතුලිත භාවයක් උපේක්ෂාවක් ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒකෙදී ඇලෙන ගතියක් තියෙනවා. ඇලුනත් දැන් ඇලෙන්නේ කාමයට නෙවෙයි. දැන් එන්නේ निराமிස සුඛයකට. එතකොට තේරෙනවා අපි මෙතෙක් කල ජීවිතයේ ලස්සන රූප වර්ණ සටහන් ඇති කරගන්න විවිධ සංදර්ශන වලට යනවා. විවිධ රූප වාහිනිය කෙනක් දාගන්න. රූප මැදි රූප වාහිනියක් ඕන. වැක්කෙරෙන්න තියෙන්න ඕන. ඒක black and white වෙලා බෑ. ඒක colored වෙන්න ඕන. ඊට පස්සේ 3D වෙන්න ඕන. ඒ වගේම ඒ වර්ණත් එක්ක ශබ්දත් ඇහෙන්න ඕන. ඉතින් දැන් බලනවා ඒත් එක්කම ගඳ සුවඳක් දෙන්න පුළුවන් පිච්චර් හදන්න හදනවා. ඒ ඒ තැනට වර්ණ සටහන් එක්ක ශබ්දත් එක්ක ඒ සුවඳත් දෙන්න පුළුවන් චිත්‍රපටි හදන්න හදනවා. ඒ තරම්ම මනුස්සයාට ආදරෙන් මේ මායя වැඩ. එහෙම නැත්නම් මේ නිර්මාණ ශිල්පින් වැඩ අපිට එක චිත්තක්ෂණයකවත් වර්තමානට හිතර ගන්න බැරි වෙන විදිහට මේ ඉදරම් පිනවන වැඩ. ඒ වගේම කනට ශබ්ද කිව්වහම අද තියෙනවා নানা ප්‍රකාර බටහිර උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ බටහිර සංගීතයේ pop music jazz music classic music ඊට පස්සේ Dolby system stereo system හදලා තියෙනවා මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඒ කන් දෙකටම මේ හෙඩ්ෆෝන්ස් දාපුවාම ඒ මියුසික් එක යනකොට මේක තමයි ප්‍රථම ධානය කියලා ඒ සැප විඳින්න ආරම්භ දෙන්න පුළුවන් ප්‍රථම ධානා මට්ටමේ කම්පන වේගයක්. ඊට පස්සේ ද්විතීයික ධානා කම්පන වේගයක් කියලා සල්ලි දීලා ගන්න පුළුවන් ඒ CD එක අරගෙන ඉඳලා විඳලා නැත්තම් ඔන්න විඳලා බලන්න. මියුසික් එකෙන් ඒ තරම්ම මනස මනස මන්ත්‍ර ජප කරලා පරල වෙන්න වගේ ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් ඒ තරම් මිනිස් පරිේශන කරන මොකෝ මේ නිවන් දකින්නද? අද මේ අපිට ආදරේද? ඒක වනාසයට දිවට කයට අද විතර මේ පස්සට විල්ලුද જાති හොයන යුගයක් කොහොමකත් වෙලා තියෙනවා. ඉස්සර මහරජා කෙනෙකුට ලබා ගන්න බැරි දේවල් නේ අද මධ්‍යම පාන්තිකයට හම්බෙලා තියෙන්නේ. කොච්චර හම්බුණත් මදි. නිකන් බලන්න කාර් මොඩල් ගැන. ඉස්සර ඉස්සර අපි පුංචි කාලේ දැකපු කාර් එකයි දැන් තියෙන කාර් එකයි බැලුවොත් මේක නතර වෙයි කියලා හිතනවා. අලුත් මොඩල් හදන එක. නෑ. බඩට ලුණු කැද නැතත් පස්සට විල්ලු දොහින ලෝකයක් මේක. ඉවරයක් නෑ. නමුත් මේ කියන එක ඇහත් නෑ රූපත් නෑ කනත් නෑ සද්දත් නෑ ගඳත් නෑ නාසයත් නෑ දිවත් නෑ රසත් නෑ කයත් නෑ පහසත් නෑ හිතත් නෑ හිතවිලිත් නෑ මොකද්ද සුඛයක් තියෙන. ඉතින් මේ සුඛය නිර්ාමිෂ සුඛයක් කියලා කියනවා. ඉතින් මේක නුඟාවක් අපි එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද ਸਰවචනසේ පහළ වෙන්නේ ඉස්සලා මේක තිබිලා තියෙනවා. ඊට ඉස්සලා මේ රූප ධ්‍යාන පිළිබඳව ਸਰවචනසේ පහළ වෙන්නේ තිබිලා තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේ මිනිස්සු කියලා තියෙනවා මම නිවන් දැකලා ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ විශාල පිරිස් ගිහිලා ඒක ලබාගෙන ඇත්තමනේ. මේ ආමිෂ මොකොත් නැති නිර්ආමිෂ සුඛයක් අපිට ලැබිලා තියෙනවා. මේ ਸਰවචන් ආංශෙත් ඒ සිද්ධාර්ථ තහපස කාලේ ඔක්කොම ටික ගත කරා. කවුරක්වත් දන්නේ නැහැ. කවුරක්වත් දන්නේ නැහැ. දුෂ්කර ක්‍රියා කරන්න ඉස්සෙල්ලත් මේ ටික ලබාගෙන තිබුණා. නමුත් සරුවචනාසයට පෙනුණා මේක නෙවෙයි විමුක්තියක් තමයි. නමුත් මේක නෙවෙයි අවසාන ජවනිකාව කියලා. දැන් මේ රූපය ගෙවිගෙන යනකොට එහෙම නැත්නම් රූප කිව්වහම අපේ බෞද්ධ සාහිත්‍ය පොඩක් පටල වෙන සුළුයි. රූප කිව්වහම අපි මේ රූප රූප කියන එකටත් රූප කියනවා. නැත්නම් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන ඔක්කොටමත් රූප කියලා කියනවා. ඒ නිසා මේ වචන දෙක තේරුම් අරගන්න ඕනේ. මේ ඒ රූප ගෙවිගෙන යනකොට දැන් මේ රූප වවල රූප වඩලා කාම ගුණ වඩපු කෙනාට කවදාකවත් විඳ ගන්න බැරි වෙන විදිහේ ඒ රූපයන්ගේ සමුගන්න වෙලාවේ ලැබෙන සුඛයක් තමයි මේ උපේක්ෂාව. ඒ උපෙක්ඛකෝ සතිමා විහෙරති තුන්වෙනි ධ්‍යානෙ බුදුජානක පාවිච්චි කරන ඊටාම උපේක්ෂා සහගතව සතියෙන් යුක්තව යාට ඒ තුන්වෙනි ධ්‍යානෙ ලබන්න පුළුවන් ඒතකොට ඊටසලෝන් ප්‍රීතියත් ප්‍රහාණය කළා පුනිත පරම්පොට්ට පාද බික්කු පීති ආච විරාගද උපේක්ඛා පීති ආච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ ප්‍රීතියත් අයින් කළා උපේක්ෂාවෙන් ගත කරනවා සත්‍ය සම්පජඤ්ඤයෙන් යුක්තව. එතකොට බුදුරජාණන් වහන්සේ කළ තියෙන මේ පොට්ටපාද සූත්‍රය ටික අපි මේවා පිළිබඳව විස්තර තියෙනවා. එහෙම නැත්නම් චූල ශුන්්‍යත සූත්‍රයේ මේ එක එකක් ලුණු ගෙඩියක පොත්ත ගලවනවා වගේ කෙල් කෙසල් පඳුරක පොත්ත ගලවනවා වගේ එnde ende ende ende පිට පිට පොත්ත ගලවනකොට ඇතුලේ ඇතුලේ සියු පොත්තක් හම්බ වෙනවා වගේ ක්‍රමයකට බුදුරජාණන් වහන්සේ මේ ආනුපුබ්බීව මේක විස්තර කරනවා සුකංච කායන පරිසංවේදේති සුඛයක් කයෙන් විඳිනවා. හැබැයි ආමිෂව නෙවෙයි විඳින්නේ. නිර්ආමිෂව විඳින්නේ. හීනෙකුත් නෙවෙයි, බීලත් නෙවෙයි, නිින්ද ගිල්ලත් නෙවෙයි. කිචි කවාගෙන ගන්නෙකුත් නෙවෙයි. ප්‍රතිපදාවකින්ම ගන්න. ඉතින්ද ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ ලෝකේ ඉන්නකොට ගැටුමකින් තොරව නිකන් පාවෙන ලෝකෙක ගත කරන්න පුළුවන් සුඛයක් ඒ ත්‍ෘතිය අධ්‍යානදි පෙන්ලා දීලා තියෙනවා. එතකොට සමාධිත පීචි සුඛ සුඛම සත්‍ය සංඥාව කියලා තුන්වෙනි ධ්‍යාන තිබුණ එක අයින් කරලා උපේක්ඛකෝච සුඛ සුඛම සත්‍ය සංඥාවට හිතපත් වෙනවා. already බොහෝම සියුම් සංඥාට already බොහොම පිරිසුදු වෙච්චි සංඥාටපත් වෙන එකත් බොහෝ විට එහෙම නැත්නම් ඒ ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සර ලෝකේ ඒකත් විමුක්තියක් විදිහට බාරගත්තා. ඉතින් ඒ විමුක්තිය විමුක්තියක් කියලා කතා කරන කෙනෙක් කිව්වොත් මේ මිනිස්සු මේ කාමයට යෙදිලා කුලල් කාගෙන ඊර්ෂ්‍යා කරමින් ක්‍රෝධමාන කරමින් භූමි බෙදාගෙන රට රාජ්‍ය බෙදාගෙන දේශී මාරබුල ඇති කරගෙන තොගේ කුට්ටිය මේ මගේ කුට්ටිය මේ කියලා කුට්ටි කඩා ගන්න හදන ලෝකෙක මේ වගේ තැනකට ඇවිල්ලා බ්‍රහ්මීක් විඳින සුඛයක් ලබන්න පුළුවන් නම් ඒක එක පැත්තක සුඛයක් තමයි. ඒ කියන්නේ විමුක්තියක් කියලා අනික් අයට ගුරුවරයෙක් වශයෙන් වෙඳලා ඉස්කෝලේ යන්න කියලා දෙනවනම් සෑහෙන පිරිසක් ඒ අනුගමනය කරන්න ඉඩ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් මෙවැනි දෙයක් ලබලා මේ ලෝකයා මේ අසුචි වැටලා ඉන්න අසුචි පණුවෝ අසුචි කැලේකට නටන හදනවා වගේ මේ කාම ලෝකේ නටනකොට මේ වගේ දෙයක් ලබලා මේක හොඳයි කියලා කියනවනම් එයා ඒක නිවනක් වශයෙන් බාර ගන්නවා නම් එයා ඒ දේ කියන්නේ හිතාමතා කරව එකක් නේ ස්පර්ශ කරලමයි කියලා බුදුහාමුදුරු කියනවා. තදපි පස්සපච්චය දැකලා කියන්නේ. ඊටපතත්තේ උඟාක් හොඳයි. ඒ නිසා ඒ කට්ටියටත් කියනවා ගෝල බාලොත් හදාගෙන ලොකු සතුට කරපත් වෙනවා. අපි යාට පහත් කළා හලකන්න බෑ. ඒක උපේපු දෙයක්. සර්වඥයන්ස දන්න මේ යන මග හැතැම්ම ගණුවක් විතරයි මේ. පහු කරන එක නිමිත්තක් විතරයි මේ. ඉන් එහාට තව යන්න ඕන කියලා යන්න බැරි මේකට ඇලෙනවා. ඇලෙන ගතියක් එන්නේ තියෙනවා. ඒකත් ඒ විදිහට මේ විමුක්තියක් විදිහට සලකන ජීවත් වෙනවා. ඒක ලස්සන්ට බ්‍රහ්මජාල සූත්‍රයේ සර්වචන්සි පෙන්ලා දීලා තියෙනවා. මේ ගොඩක් මේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්නේ ධ්‍යාන භාවනා හරියට පස්සේ කියලා. ගෝධනෙක් දිටිගත වෙන්නේ සමතය හරි ගියාට පස්සේ. සමතය හරි ගියේ නැති අයට දෘෂ්ටි ප්‍රශ්නේ නැහැ. මොකද යාට තියෙන මේ අල්ලපු ගෙදර ඉඩම ගන්න එක විතරනේ. රෑ ගිහිල්ලා ඉනියට මාරු කරනවා. මෙහාට ගන්නව නැත්නම් සහෝදර සතෙක් රණ්ඩු කරන මේ මනසට ඔය දිට්ටි ප්‍රශ්නයක් ඇත්ත නෑ ඌට ඕන කරලා තියෙන මේ සල්ලි කොල ටිකක් හම්බ වෙනවා කැම ටිකක් හම්බ වෙනවා ඌ එච්චරයි ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ හරියට ඒ දිට්ටි ජාලයකට පටලැවෙනවා ඒ නිසා සඳහන් කරලා තියෙන මේ දිට්ටි වල කතා කරන කෙනා නිකන් පිස්සෙක් පිහට්ටෙක් නෙවෙයි සෑහෙන මහන්සිලා තැනකට ගිය කෙනෙක්. හැබැයි ඒක අල්ලගත්ත ගමන් අහු වෙනවා ඒකට. මේ හැම විමුක්තියක්ම ඇල්ලුවත් අහු වෙනවා. කාමේ වගේම තමයි. නමුත් මේවා පහු කරන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. ඒ නිසා මේ එක එකක් පඩිපෙලක් නගිනකොට පල්ලෙහා පඩි අතාරින්න නැතුව උඩු පෙළට යන්න බෑ. ඒකට ගියාට පස්සේ ඒක අතාරින්න ඊට උඩු පෙළට යන්න බෑ. නැත්නම් ඉනිමගක යනකොට උඩ ඇඳ ඇල්ලුවේ නැත්නම් පල්ලෙය කකුල උස්සන්න බෑ. ඒ නිසා ඉස්සර ඉදිරියට යනකොට ඉනිමගේ ඒ අරස්පොළු ටික තියෙන්න ඕනේ. ඒ පොළු තියෙන්නේ එතන ළඟින්ද නෙවෙයි. උඩට යන්නයි. ඒක නිසා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපේ ඥානන්ද ස්වාමීන් වහන්සේ මේ තත්තු හත හතේ බිල්ඩින් හදනකොට ඒ බිල්ඩින් එක හදන්න හැදෙන හැදෙන ගන්න පලංචි ගන්න එපායි. ඉතින් මේ පලංචිය ගලවන්න නැතුව පලංචිය පදිංචිලා හිටියොත් මොකද වෙන්නේ? ඉවරක් කරන්න හම්බෙන්නේ නැහැ නේ. ගොඩනැගිල්ල හදලා ඉවරනකොට ගොඩනැගිල්ල ලස්සන එන්න නම් පලංචිය ගලවන්න දැන් බෞද්ධ වෙලා තියෙන්නේ පලංචිය පදිංචි වෙලා බාන සෑහෙන උඩක අපි ඉන්නේ කියලා අර తాවකාලිකව හදපු semi permanent structure එකකින් තමයි මේ ජීවත් වෙන්නේ. ඉහළට යන්න යන්න යන්න යන්න ඒ දේ නම්බු කරනවායි කියලා කියන්නේ අල්ල ගන්නවායි කියලා කියන්නේ ඒකට අහු වෙනවා. ඒ නිසා ඒක කලින් කියලා තිබුණ නැත්තම් ඒක ਸਰවචනාසිකේ අඩුපාඩුවක් වෙනවා කියලා තියෙන්නේ. කියලා තියෙද්දිත් අහු වෙනවා. ඒ තරම්ම අපේ හිත කොල්ල බබෙක් වගේ. එන හැම දෙයක්ම අල්ලා ගන්න ගතියක් තියෙනවා. ඉතින් මේ විදිහට ඇති වෙන මේ අජ්ජත් සුබන්තෝ අදිමුත්තෝ හෝති අයන් තතියන් විමුක්ඛෝ කියන විදිහට මේ භාවනා කරනකොට අපි භාවනාවේදී සමහර පරියංකවල විශේෂයෙන්ම සමත භාවනා ධ්‍යාන භාවනා නොකලත් ආත්ම සුන්දර අවස්ථාවල් හිතටපත් වෙන්න වෙනවා. හිත බුද්ධි විඳිනවා. බුද්ධි විඳලා පස්සේ යෝගාවචරයට හිතා ගන්න අමාරුයි. මෙච්චර පුංචි ප්‍රයත්නයකින් මෙච්චර සුඛ සුබ විහරණයක් මට ලැබුණා නේද? එතෙන් කියලා පල්ලෙහා බලනකොට මොන තරම්ම මේ කාම ලෝකේ කියන්නේ මොන අසුචියක්ද කියලා තේරෙනවා. නමුත් එයාට ඒක වශී කරගන්න බැරි නම් පහුවෙන්දායකට යන්න ගියාට හම්බ වෙන්නේ නැහැ. ආයෙසරයක් උත්සාහ කරනවා යන්න බෑ. එතකොට ඊ අර ඉස්සල දවසේ ලැබිච්ච වෙලාවයකට ආසාවක් ඇති වෙනවා. පහුවෙන්දායක ලබා ගන්න ගියාට හරියන්නේ නැහැ. පහුවෙන්දා ආයෙත් ආධුනිකෙක් වාගේ නවකෙක් වාගේ පටංගන යනකොට අදාළ විචල්්‍ය සාධක නැත්තම් ආසන්න කරුණු හරියුත් එන්න ඉඩ තියෙනවා. එහෙම කරලා කරලා කරලා මේක වශී කරගන්න ඕක දැනගන්න ඕනේ භාවනා කරන පාරේදී මේ රූපය ගෙවෙනකොට සුකුම වෙනකොට අපේ ඒ ඒ මානසික තලවලට හිත යනවා ඒ ගියාට පස්සේ ඒකට ආශා කරන වෙනුවට ඒකට කැමැති පරිදි යන්න තහ කැමැති පරිදි එන්න කරගන්න මේ ක්‍රියාවලියට අපි කියන්නේ වශී කරනවායි කියලා එහෙම නැත්නම් මේ සිද්ධි කරනවායි කියලා ඉතින් මේ විදිහට යම් කිසි කෙනෙක් සිවුම් වෙන රූපේ දැකලා ඇතිවෙනා වූ මේ සුකුම සංඥාව සුකුම සත්‍ය සංඥාව අත්විඳින්න පුළුවන් එකක්. එහි විමුක්තියක් කියලා හිතාගන්න අවස්ථාවක් තියෙනවා. ඒක දක්වන්නේ තුන්වෙනි අවස්ථාව විදිහට තුන්වෙනි විමුක්තිය ආයන් තතියන් කියලා. ඊට පස්සේ සියලුම රූප සංඥාවල් අමතක කරලා නැත්තම් ගෙවම් කරලා සබ්බතෝ රූප සංඥාය සමතික්කම. පටික සංඥාණං අත්ථලම. ගැටෙන්න මොකක්වත්ම නැහැ ඊට පස්සේ යාට. ඒක හරියට මේ අජටවකාශයට ගියා වගේ ගැටෙන්න මොනක්වත් දෙයක් නැහැ. සබ්බසෝ රූප සංඥාන සමතික්කම පටික සංඥා අත්තගම නානත්ත් සංඥා මනසිකාරා. මේ එතකොට වටෙන් තේරෙන්න පටන් ගන්නවා ටික වෙලාවක් ඉන්නකොට හිතවිලි කෑලි කෑලි තියෙනවා. එහෙම නැත්නම් හිතවිලි පෙළ ගැහිලා අර්ථයක් නැහැ. නිකන් දන්වැලක් නෑ දන්වැල පුරුක් වගේ ඔහේ ගොජ දාන ගතියක් තේරෙන පටන් ගන්නවා. හිත යොදපු ගමන් මේක පාට දන්වැලක් වගේ වෙලා හිතවිල්ලට අර්ථයක් එනවා. ඒකෙන් ශබ්ද රාශියක් පිටපස්සේ එනවා කණේ වල ඇහුවොත් මොකද්ද අර්ථයක් තියෙනවා මොකද වෙන ගන්න දෙයක් නැහැ. නිකන් පරිසරයේ තියෙන ශබ්ද. ඒකම කයේ තියෙන පාට ගොඩාක් වේදනා තියෙනවා. හිතල බැලුවොත් බෙහෙත් ගන්න තරම් වේදනාවක් වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි කයේ තියෙන බාට වේදනාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ගොජයක් පේන්න පටන් අර ගන්නවා තමන් ඇතුළත අරමුණ හොඳට ගෙවිලා හැබැයි ඒ ගොජේ ඒ පේන දේවල් ආසන්නේ උත්සන්නේ කරදර කරන්න එපා ඈත සිටිජේ තියෙන දේවල් වගේ තමන තේරෙන පටන් ගන්නවා මේ නානත් දේවල් පේන්න පටන් ගන්නවා ඉතින් ඒක අර යෝගාවචරයට දැනෙන නිකන් ඇහැට කුණක් වටනවා වගේ අර තියෙන ශාන්ත සුකුම தත්වයේ යටතේ මේවා නිකන් තාම ගෙට වැදිලා නැහැ. ගෙටක වැදිලා නැහැ. දැන් මිදුලේ ඉඳගෙන කරදර කරනවා. ඒ නැත්තම් සිත්ජේ මට්ටමේ ඉඳලා කරදර කරනවා. ඉතින් කරදර කරන දේවල්ට හිත යොදපු ගම ඒක සද්දයක් කියලා හිතලා බැලුවොත් සද්දයක් වෙනවා. වේදනාවක්ද කියලා හිතලා බැලුවොත් වේදනාවක් වෙනවා. රූපයක්ද කියලා හිතලා බැලුවොත් රූපයක් වෙනවා. හිතවිල්ලක්ද කියලා හිතලා හිතවිල්ලක් වෙනවා. ඕනම දෙයක් පාට ඒකපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඕන දෙයක් බවට ඕන දෙයක් හදන්න පුළුවන් තරමේ ශක්තිය ප්‍රදේශය ඉති යෝගාවචරයාගේ ඒ යෝගාවචරයා වේදනා චරිත චරිතයක්ද සංඥා චරිතයක්ද සංඛාර චරිතයක්ද අනුව අර පේන දේ මොකක් හරි නමක් දාගන්න මේ මේක සද්දයක් කියලා නමක් දැම සද්ද තමයි ඒ වේදනාවක් කියලා බැලුවත් වේදනාවක් තමයි දැන් හිතවිල්ල දිගට බෑ හිතවිල්ලක් තමයි. එනිසා භාවනා කරනකොට සමහරෙකුට රූප පේන එකමයි දිගට වෙන්නේ ඒක චරිතයක්. තව සමහරෙකුට සංඥා එක එක ඉඟි එන්න පටන් ගන්න මේක මේ හීනෙක හීනයක් දැකලා ඒ හීනෙන් පේන්නේ මේ හීන ප්‍රතිපල හීන පලාපල කියන හදනවා වගේ සංඥා කතාවක් එන්න පටන්. තව කෙනෙකුට මේක මේ මෙහෙම කරන්න හිතෙනවා. මේ මෙහෙම තියලා බෑ මේකට මෙහෙම මෙහෙම කරන්න ඕන කියලා සංස්කරණය කරන්න හිතන ඒ අනුව ඒ පරිසරයේ තමන්ගේ ඇතුළත භාවනා කරන අරමුණ අර තියෙන උපේක්ෂාව ඉඳලා ඒ අදුක්කම සුඛ මට්ටමට ගියාට තාම කරදර කරන්න පුළුවන් හිතවිලි කෑලි වගේක් වේදනා කෑලි වගේක් ශබ්ද කෑලි වගේක් තියෙනවා යෝගාචරයකට හිත දැම්මොත් අර්ථදායිත ශබ්ද වෙනවා අර්ථ සහිත හිතවිලි වෙනවා වේදනාව වෙනවා නමුත් මේක දිහා එහෙම නාමකරණයක් කරන්නේ නැතුව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් මොන්න තරම් හික්මීමක් ඒත මේ සීල ශික්ෂාවට ඉක්මවලා ගිය සමාධි ශික්ෂාවේ කොච්චර හික්මීමක් තියෙන්න ඕනද ඔය එක එක විදිහට ඇවිල්ලා උලීලි පාද්දී උසුළු විසුළු කරන්න හදද්දී ඇහුණට නැහැ වුණා වගේ ඉන්න පුළුවන් නම් දේවල් දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් දැනුණට නොදැනුණා වගේ ඉන්න පුළුවන් නම් මැරිච්ච කෙනෙක් වගේ ඉන්න පුළුවන් නම් අර ඇති වෙච්ච උපේක්ෂාවෙන් ඉඳලා අදුක්කම සුඛයට කිය ගතිය යෝගාචර තහවුරු කර ගන්න පුළුවන් ඒක හතරවෙනි විමුක්තිය කියලා සඳහන් කරනවා ඒකට මේ දසුත්තර සූත්‍රයේ දීලා තියෙන්නේ මේ ආකාසානං ඡායතනෙ කියන මානසික தত্ত্বය යෝගාවචරය පట్టල කරගන්න හැටි වශී කරගන්න හැටි ඒක සිද්ධි කරගන්න හැටි. එතකොට මේ යෝගාවචර දන්නවා මේ දේවල් නැහැ, ද්‍රව්‍ය නැහැ. නමුත් අද්‍රව්‍ය තියෙනවා. ද්‍රව්‍ය හදන්න ඔන්න මෙන්න වගේ ඇවිල්ලා. නිකන් කලල රූප වගේ තියෙනවා. ප්‍රාග් අවදිය පෙන්නනවා. යෝගාවචර රූපේ පැත්තට හිත යොදලා මේකට හිත යොදපු ගමන් ඒක කතන්දරයක් ගෙතෙනවා. ඒක දිගේ වැල්වට අරන් ගෙතෙන්න පටන් ගන්නවා. ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා. නමුත් යෝගාචර මේ මේ ප්‍රාග් අවදියේ තියෙන එක ඒක එහෙම තියෙන්න ඇරලා කතන්දර ගෙචීමක් නැතුව පටලව ගන්න නැතුව ගතකරනද මොකද්ද කරන්න ඕනේ කියලා අහුවොත් කියන්නේ නිකන් හිටපන් කියන එක විතරයි. ඒක විතර තරහ යන එකක් ඇත්තේ නැහැ යෝගාවචරයට යෝගාවචරන වෙලාවේ අමුඩ ගහගෙන උඩ පනින්න ඕනේ වෙන්නේ නැති. එහෙම නැත්තම් නටන්න වෙයි. මොනවා හරි කරන්න හිතෙනවා. මොනවත් නොකර ඉන්න එකයි කරන්න තියෙන්නේ කියලා ඒ වෙලාවේ කිව්වොත් එහෙම ඉතින් ඔය භාවනාවක්ද කියලා අහනක පිනක්ද ඔක කොහොමද පිනක් වෙන්නේ කියලා. මේ වෙලාවේදී ඉව තැම්පත් වෙන බුදියනින කොටියට බුදියන්ඩ ඇරලා කරබන් නිකන් හිටපන් කියන එක තමයි කියන්නට ඕනේ. ඉතින් ඒතකොට බරපතල ප්‍රශ්නයක් අහන වෙන භාවනා කුසලයක් වෙන්නේ කොහොමද? කොහොමද පිනක් වෙන? දැන් දාන දෙනකොට නම් කැමෝ වෙනකොට සුවඳ එනවනේ. ආමුදුරෝ පේනවා, බෙර ගහනවා. ඒතකොට දවුල් ගහනකොට පිනනේ. විශාල සෙනඟක් කියන තැන ගිහිල්ලා පින්කමක් කරනකොට දාඩිය ගඳ හරි වදිනවනේ. හඩු ගඳ. ඒතකොට විශාල පිනක් නේ. ඒකනේ සෙනඟ එකතු දැන් මෙතන මොකක්වත්ම කරන්නේ. එහෙන් පෙන්වන්න හදන ජවනිකා වගේ. තිර සකස් කරලා පසුබිම් වේදනා වෙනස් කරලා උඩ උඩරට නැටුම්, පහතර නැටුම්, වට්ටක නැටුම්, කටුදු නැටුම්, බඩලි නැටුම් උන්කක් පෙන්වනවා. දැක්කේ නෑ වගේ ඉන්න. ඇහුනේ නෑ වගේ ඉන්න. දැනුනේ නෑ වගේ ඉන්න. පණ නැති කෙනෙක් වගේ ඉන්න. මේ සබාව දන්නවනේ මේ මම කියන එකක් නෙමෙයි බුදුහාමුදුරු කියලා දෙන එකක් කියලා. බුදුරජාණන්සේ කියලා තියෙනවා ditthi ditthamattam bhavishyati. සුති සුතමත්තම් භවිෂ්‍යති. මුති මුතමත්තම් භවිෂ්‍යති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. ඔය ලබාගත් එකලස විමුක්කය තහවුරු කරන්න නම් ඒ වෙලාවේ එහෙන් මෙහෙන් උලිහිලි පානවා එහෙන් දොරෙන් ඉබිල බලනවා මෙහෙන් ඉබිල බලනවා පුදුමාකාර වැඩ වගේක් යනවා කොහොම හරි අපි කුප්ප ගන්න හදන අපිට අකුප්පව නෑ එකටවත් දැක්කට නොදැක්ක වගේ ඉන්න පුළුවන් නම් ඒ මායя මොන જાතින් අපේ පටලවා ගන්න ගියත් අපිට බුදුරජාණන්සේ කියපු රහස මතක් වුණොත් උන්නා කෙරුවත් අහු වෙනවා මොනක්වත් උකර හිටියොත් ඒ යෝගාවචර තියෙනවා මේ රූප ධර්ම කියන දේවල් අපේ හිත පුදුමාකාර විදියට කුප්පන ගතියක් තියෙනවා රුප්පන ගතියක් තියෙනවා රූපේ කියලා බුදුරජාණන් සඳහන් කරන්නේ රුප්පතිටි රූපෝ ඒක ඇවිල්ලා ගැටුමක් ඝර්ෂණයක් පිරිමැදීමක් වැලිකඩදාසින් අතුල්ලන්න වගේ ගතියක් ඇති කරනවා. ඒ රූප මොනක්වත් නැති වෙච්ච වෙලාවේ හිතට තේරෙනවා මෙතෙක් වෙලා මම මා කටුකොලක් අස්සේ ගියා වගේ මම පීරි ගෑමින් ගියා. දැන් හිස්තැනකට ඇවිල්ලා ඉන්නවයි කියලා. ඉතින් මේ යෝගාවචරයන්ගේ සමහර කෙනෙක් අර කොච්චර කටුකොලක් වුණත් හැප්පි හැප්පි යන ගමනට කැමතියි. විවේකයට කැමති නෑ. ඔය හැප්පි හැප්පි වෙසක් කියලා જાතියක් තියෙනවනේ. අපි වෙසක් කලන්ට ඕඩි කාලේ බලන්න යන්නේ හැපි වෙසක් තමයි. හැපි වෙසක් කියන්නේ හැපි හැපි වෙසක් බලන්න කොට පොළවන්නේ තරංගාව ලයිට් යන්න ඕන තොරණි. ඒකට ඔන්න හැපි හැපි වෙසක්. ඒක තමයි බුද්ධ ආගම කියන්නේ. හැම තැනකදීම ගිහිල්ලා එහෙම ගැටි ගැටි කරගෙන යන්න පුළුවන් නම් ඒ හැපි වෙසක් එක තමයි තියෙන්නේ. ඉතින් කොයි වෙලාවකරි කිව්වොත් මේ තියෙන හුදෙකලාවේ තියෙන්නේ මොකක්වත් ගැටුමක් නැති වෙලාවේ ගැටුම කියන්නේ කුප්පන ගතිය. බුදුරජාණන් මේ අකුප්ප තැනකට ගෙනියන්න හදනේ උනට අපේ හිත කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ කැමැතිම නැහැ. ඒකෙන් තෙතමනේ තමයි යදින්නේ. කරුවල තමයි යදින්නේ. ඉතින් මේ ගතිය පුද්ගලික ගතියක් නෙමෙයි මානව මනසේ ගතියක්. ඒ නිසා මේකට ලැජ්ජ වෙලා වැඩක් නැහැ. මේක අපි දැනගන්න ඕනේ. මෙච්චර ලස්සන විවේකයක් හිතට හදලා දුන්නට පීරි ගෑවෙන දෙයක්, පිරිමතින දෙයක්, ඔද්දල් වෙන දෙයක්, රුප්පණ වෙන දෙයක්, කුප්පණ වෙන දෙයක් නැති වෙනකොට හිතට මොනවත් කරගන්න බෑ. ওই නාකියන්ටයි නාකිච්චයන්ටයි ඕක තමයි වෙලා තියෙන්නේ. කිසිම කරදරයක් නැහැ නිසා මොහෙන් හරි කරදරයක් ඉල්ලනවා. ඒ බණක් භාවනා කරලා නැහැ. ඒගොල්ලන්ට වෙන්නේ මාව කොන් කෙරුවා වගේ කියලා. එන මම තනි වුණා වගේ නිකම්ම මොකොත් නැහැ නිකන් ලුණු කැඳ බොන්නා වගේ. හිතන්න අවුරුදු 18 19 වෙලා මේ කෙනෙකුට අපිට මේක පෙන්ලා දෙන්න පුළුවන් නම් භාවනා කළ මේ වගේ කිසිම තැනක හැප්පීමක් නැති ඝර්ෂණයක් නැති තැනකට යන්න පුළුවන් කියලා බුදුචානන්සේ සඳහන් කරන ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බීටි තරුණ ඔදේතියෙද්දී මේක පෙළලා දෙන්න පුළුවන් නම් යාට ලොකු කැපිපේන වෙනසක් වෙනවා මොකද ඉඳුරන් ප්‍රණීතයි මොනවාක්වත් කරගන්න බැරි වෙලාව ඒක ලැබුණාට හිතෙන්නේ මේක මේ දුර්වලකමක් කියලා මේක හිතන ඉඳුරන්ගේ දුර්වලකමක් කියලා වම තිනකොට දකුණනේ යන්නේ කාලේට ඒක හිතේ හැටිනේ ඉතින් ඒක හිතනවා මේ පාලනයක් නැතුව ගිහිල්ලා මට දැන් ලෙඩ වෙලා දෝ බලනකොට බොඳ වෙලා පේන්නේ හැම එකම. ඒක හිතනවා මේ කැටරක් ඇවිල්ලායි කියලා හිතන්න. භාවනායේ ගුණයක් කියලා හිතා ගන්න බෑ. හොඳට කලු කෙච්චි බීජි දෙන්න මොන යකාද කලු කෙච්චි බීජි භාවනා කරන්නේ. ඒලා පෙන්කෙලින එකනේ කරන්නේ. ජීවිතේ ප්‍රථම යාම හින්දා මේ වයසක කඩින් ආන්නේ ඒ කාලේ කොහොමද පෙන්කෙලොප ඇති කියලා හරියට තරහ යනවා. අපි අම්මයි අප්පච්චි ඉන්න කාලේ බොහෝ හරිම තරයි. ඉතින් අපි නිකමට හරි චිත්‍රපටයක්ෙන් බලන්න යන ගමන් කද්දාවත් කරනවා. ගෙදරට රේඩියෝ එකක් ගේන්න දෙන්නෙත් නැහැ. පත්තරේ ගේනවා චිත්‍රපටි බලන්න තහන. ඉතින් අපිට ඒක දහසක් අහන්න ආපුණා දෙන්න ලව් කරන කාලේ අම්මයි අප්පච්චි හැතැම්ම හතරක් කෝච්චි පාර්දිකේ ගිහලා මාතලන් චිත්‍රපටිය බලලාවිලා තියෙනවා. ඕක කියනකොට තද වෙනවා පුදුම තාලෙට. ඕගොල්ලන්ට අතින් අල්ලගෙන රේල් පාරේ ගිහලා මාතලන් බලලා ඉන්න පුළුවන් කිව්වම ගහලා එළවනවා. පොඩි උන්ට කියන්නේ චිත්‍රපට බලන්න එපා. රේඩියෝ අහන්න එපා. අපි පොඩි කාලේ තිබුණ දේවල් මම මේ කියන්නේ. ඉතින් කොහොම හරි මේ තරුණ වයසකදී මේ වගේ දෙයකින් ලබන්න පුළුවන් ගැටුමක් නැති, ඝර්ෂණයක් නැති ඒ විවේකය උගන්නන කිසිම විශ්වවිද්‍යාලයක් කොහෙද දැකලා තියෙනවද කියලා බලන්න. කිසිම පන්ති කාමරයක මේක උගන්වනවද කියලා? කිසිම ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවද කියලා මේ ශූන්‍යතාවය ගැන උගන්වන જાතියක් කෙනෙක් එහෙම. මේකට කක්ක දාන එක විතරමනේ කරන්නේ. මේ දෙයට මොකක් හරි එක්ක භෞතික විද්‍යාව කියනවා, රසායන විද්‍යාව කියනවා, එක්ක ජීව විද්‍යාව කියනවා, ඉතිහාසය කියනවා, භූගෝලය කියනවා. කොහෙදෝ අදාළ නැතියක් ගෙනලා මේකට දාගෙන අපි ඊට පස්සේ PhD දෙනවා ප්‍රොෆෙසර් වෙනවා ඩබල් ડોක්ටරට් ගහ ගන්නවා ඉතින් ඊට පස්සේ ඌ ආය සදා සොත්ති තමයි ආය කොට ගන්න බෑ PhD ගිහුවට පස්සේ permanent head damage තමයි. ආයෙ කොට ගන්න බෑ. මොකද මූට මේ විවේකේ බෑ විවේකේ උගියර PhD එක හිටින්නේ නෑනේ. මොකේ කාට එල්ලිලා තියෙන්නේ බෑ මේක එල්ලිලා තියෙන්නේ නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ ආකාසානං ඡායතන කියලා බුදුජානන්සේ මේ පෙන්වන්න හදන දේ අපේ මනසේ නැති දෙයක් නෙවෙයි. අපි ඒකට පුදුම ද්වේෂ කරනවා. අපි ඒක පාළුවක් විදිහට දකින්නේ. අපි කම්මැලිකමක් විදිහට දකින්නේ. රැහෙන් අයින් කරුවා වගේ දකින්නේ. ඒ නිසා අපි මොකක් හරි හොයනවා එල්ලෙන්න මොන හරි හොයනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ මේ විවේකයක් දුන්නට පස්සේ වුණත් මොන හරි හොයන්න හදන ගතිය පෞද්ගලික ලක්ෂණයක් නෙවෙයි. ඒක මානව මනසට හැටි. ඒ නිසා එතෙන්දි මේ පරිේශන කරන උඹේ මනස ගැන නෙවෙයි මිනිස්සයා ගැන. නිසා පුද්ගලිකයි රහසිගතයි කියලා මේක කිව්වට මනසක් තේරුම් ගත්තොත් ඒ හුදු මානවයාගේ මනස අපි තේරුම් ගන්න. මොකද අපිට වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් විතර වර්ධිනෙව්වා මගේ වැරද්දක් විදියට දාගෙන අපි හෙලි කරගන්න විදියක් නැති නිසා බුදුරජාණන්සේට විමුක්ඛ කියන නම දෙනවා. මේවා මගදී හම්බ වෙන වැදගත් සම්දිස්ථාන. ඒකක්වත් නිවන නෙවෙයි. නමුත් නිවන ලබනකොට එnde ende ende ende අර කෙලසෙන ගතිය, ඝර්ෂණය, දුක පෙළෙන ගතිය අඩු වේගන අඩු වේගන අඩු වේගන අඩු වේගන යනවා. ඒක කවදාකවත් මේ රෑ හීනයක් දකින්න වගේ එකපාරට දඩස් කාලා ඉන්න තේවල් නෙවෙයි. මට්ටමේ මට්ටම යන්නේ ඒක කේල් ගහක පොත් අරිනා වගේ කියලා සරෝජාන්සේ විස්තර කරලා තියෙනවා. එහෙම නැත්නම් රතුරුණු කිඩික පොත් අරිනා වගේ. පිටම පොත් හරීම පැංගිරි, හරීම සැරයි. ඒකත් ගියාපස්සේ ගාසියුම් පොත්තක් තියෙනවා. ඊගාසියුම් පොත්තක් තියෙනවා කේල් පොත්තේ. කේල් පතුරේ. ලුණු කෙඩියේ තියෙන ඒක විශේෂයක් තමයි. එක පොත්තක් ඇරියට පස්සේ අනිත් පොත පටන් ගන්න තැන අහුවෙන්නේ නැහැ. හරියට සෙලෝ ටේප් එකක් කපලා නැත කරපුවා ඊගාට අර කපලා නැත කරපු තැන අල්ලන්න බෑනේ. තේින වෙලාව කියලා හුලං වදිනකොට ඔන්න දැල්ල පොඩ්ඩක් වේලිලා මුඩි සෙලෝ ටේප් එකක් වගේ ලුණු පැත්තේ අන්තිමට අහුවෙන පතුරු දෙක ඉවර වෙන තැන අල්ලන්න බෑ. ඒක පේන්නේ ඒක ඝණයක් වගේ. ඒක යට තියෙන තව පොත්තක්. තව සිවියක්. ඒ සිවිය ගැලුවට පස්සේ ඊටත් වැඩිය සිවුම් ඒකේ කොන අහුවෙන්නේම නැහැ. ඒ නිසා මේක ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට යන්න යන්න යෝගාවචරයට තේරෙනවා. මේ මනස කියලා අපි ගත්තොත් මේ බෝලයක් වගේ ග්ලෝවක් වගේ ගත්තොත් පිටත කොනේ තමයි ඔක්කොම රණ්ඩු සරුවල් පෙන් කරච්චල් ඔක්කොම තියෙන්නේ. ඇතුළට ඇතුළට යන්න යන්න යන්න යන්න එන්නේ එන්නේ එන්නේ සිුම් වෙන්න පටන් ගන්නවා. සියුම් වෙනකොට දැන් කොතනින් පටන් ගන්න ඕනද කියලා අහුවෙන්නේ කොන පට වේර ගන්න බෑ. සෑහෙන වෙලාවක් ඉන්නකොට ඒක වේලෙනකොට අන්න නිකන් අග කොන් දෙක පොඩ්ඩක් විරිත් වෙන ගන්නවා. එතකොට ඒක ගලවන්න පුළුවන්. ඒ නිසා එක දිගට ගලවන්න ගලවන්න යන්න බැරි ගතියක් තියෙනවා ඇති. කුශාග්‍ර බුද්ධිමත් උත්තරමන් ආශ්‍රයට පුළුවන් ඇති. ඒ නිසා ඒක කරගෙන කරගෙන ඉන්නකොට පේනවා මේකත් සම්පූර්ණ වටයක් නෑ. කොන් දෙක අල්ලා ගන්න බැරිකම තියෙන එක බදාගෙන තියෙන්නේ මැද තියෙන එක. ඒකත් ගලවන්න පුළුවන්. අන්නේ විදිහට ඒ අරූපෙට බැහැ ගන්න වෙලාව රූපෙක ඉඳලා අරූපෙට බැහැ ගන්න වෙලාව ගත්තොත් ඒ කෙනාට මේ ආකාශය කියන්නේ මොකද්ද කියන එක නැත්නම් හිස්තන කියලා අපි කියන සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේකට කියනවා අජට අවකාශය කියලා. අජට කියලා කියන්නේ ගැට වදින්න නැති තැන. ජට කියලා කියන්නේ ගැට වලට අජට අවකාශයේ මේ රූපේ විතරයි ගැට තියෙන්නේ. රූපේ විතරයි පටලැවිලි තියෙන්නේ. රූපේ තියෙන තැන විතරයි ඝර්ෂණය තියෙන්නේ. රූප තැන තියෙන විතරයි මේ වැලි කඩදාසිය ඇතුළේ වගේ රූපණ ගතිය තියෙන්නේ. මේ රූප නැති තැන හිස්තනක් තියෙනවා. ඉතින් ඒකේ ඝර්ෂණය නැති නිසාම අපිට කම්මැලි. අපිට කොහේ හරි ගැටුමක් තියෙනවා නම් කුප්පණ ගතියක් තියෙනවා, රූපණ ගතියක් තියෙනවා. අපි ඒකට ඇදලා යනවා. ඒකල කියනවා ඒවට ගියාම ආසානෙ වැඩි වෙනවා, ආතතිය වැඩි වෙනවා, දරත ගති වැඩි වෙනවා, පරිලාහ වැඩි වෙනවා කියලා. ඉතින් ඕකට දාට ඕකට නමක් තමයි ඒ ගුරුසු දේවල් වල ඉඳ ගියාම ඒ දරත පරිලාහ තියෙනවා. ඉතින් අපි දවසක කොච්චරක් ඒ ගොරෝසු දේවල් උපයන්න උත්සාහ කරනවාද උපයාගත්තට පස්සේ ඒක වලි ගහපා ගත්තා වගේ තමන්ම කරකිලා කරකිලා වලි ගියල්ලන හයියෙන් හපනවා වගේ රිදෙනවා නැතුව බෑනේ ඉතින් වලි ගහපා ගත්තම රිදෙන්නේ නැතුව තියෙයි දැන් අල්ලගන්න බැරුව මේ දඟලන්නේ තාම කැරගෙනවා තාම. බලි ගැහුවෙලා නැහැ. අල්ලගන්න බැරුව තියෙන. ඉතින් කවදා හෝ අපිට පුළුවන් වේද කියලා බලන්න මේ විදිහට අවස්ථා කීපකින් අපි මේ ඉදිරියෙන් තියාගත්ත අරමුණ සම්පූර්ණ ගෙවෙන තැනකට ගිහිල්ලා එහෙම තියෙද්දිත් ඒක පිළිබඳව එතන ඒකකතාව එක ඒකට කියන්නේ සමතුලිත භාවයක් තියෙනවා එතන. එහෙම නැත්නම් එතන මේ නතරලා ඉන්න පුළුවන් චිත්තක්ෂණයක් තියෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට කියනවා මේ සමත කරනකොට විතරයි මේක හම්බෙන්නේ විපස්සනා කරනකොට මේක ලැබෙන්නේ නැහැ කියලා. මේ සමතින් නැතුව මෙතෙන් යන්න බෑ කියලා ගොඩාක් මතවාගයක් තියෙනවා. නමුත් ඒ මම අර බුරුමේ ඉන්න කාලේ බුරුම ස්වාමීන් වහන්සේ පොතක් ලියලා තිනවා ඉන්දිස් ලයිෆ් ඉට්සෙල්ෆ් කියලා. ඒ සාන්ති බුරුම විතර කතා කරන්නේ. වෙන ස්වාමීන් නමක් තමයි ඒක දාලා තින්නේ. ඒ ස්වාමීන් වහන්සේ උත්සාහ කරා මේ 1 2 3 4 කියන ධ්‍යාන ටික විපස්සනා කරනකොට වැටහෙන්නේ කොහොමද කියලා විපස්සනා අත්දැකීම් හරහා විස්තර කරන්න. රූප ධානය හතර. ඉතින් ඒකට අවුරක්වත් තාම විරුද්ධ වෙලා නැහැ. භාවනා කරන කෙනාට තේරෙනවා ඒ ධානය වශයෙන් සමාධිමින් එහෙම නැත්නම් අර්පණා වශයෙන් සමාධිමින් නොගියට මේ ධානයකදී කියන්න හදන මිනේ කරමින් අරමුණක් පවත්වාගෙන යන්න පුළුවන් ගතිය ඊට පස්සේ මිනේ නොකරමින් අරමුණක් පවත්වාගෙන යන්න පුළුවන් ගතිය. ඊට පස්සේ ඒ අරමුණ ගෙවෙද්දී ඒ පවත්ත ගන්න යනවා කියලා කියන්නේ අරමුණේ ගොරෝසු භාවය එක්ක හාදකමක් යාලුකමක් හදන ඊට පස්සේ ඒක ගෙවෙද්දී අරමුණ ගෙවෙද්දී සතිය පවත්වා ගන්න පුළුවන් මෙනෙහි කරන්නේත් නැතුව ප්‍රීතියක් නැතුව ඊටසේ 100%ක්ම අරමුණ ගෙවිලා අර කෙලින් කරපු හරියටම ලයින් කරපු රෝදේ වගේ කියලා හිටින තැන වගේ පවත්වන්න පුළුවන් කියන එක සමත ධානයෙන් ණය ක්‍රමයේ අරගෙන මහසිසාඩෝ සාංශ විස්තර කරනවා. චතුත් අධ්‍යාහණයට යනකොට කියන්නේ ආනපාන මේ හුස්ම රැල්ල නොදැනීම යනවා. ඒ වුණාට යෝගාවචරයට තේරෙනවා මැරෙලා නැහැ කියලා. යෝගාවචරයට නිින්ද කියලා නැහැ කියලා. යෝගාවචරයට සතිය තියෙනවා කියලා. ඉතින් කොයිලාකාර ඉඳගත්ත ගමන්ම Taman දැනගත්තොත් මම දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉනකොට හුස්මක් තියෙනවා හුලං වදිනේවත් තියෙනවා ඇඳුමේ පිම්බීම හැකිලීමත් තේරෙනවා. එතකොටත් මට මේ හැම ලකුණකින්ම පේන්නේ මම මැරිලා නැහැ කියලානේ. ඒ හැම ලකුණෙම පෙන්නට මට නිින්ද ගිහලා නැහැ කියලානේ. ඒ හැම ලකුණකින් පෙන්නට මම ශීමූර්ජා වෙලා නැහැ කියලානේ. ඉතින් කාට හරි හිතන්න මේ මට්ටමට භාවනා කරපු කෙනෙකුට හෝ ආධුනිකයෙකුට හෝ තමන් වාඩි වෙලා හොඳට පටල වාඩි වෙලා තමන්ට සාක්ෂාත් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද කියලා. Tamanට උරගාලා බලන්න පුළුවන්ද කියලා මේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ මම මැරෙලා නැති බවට මට මොකක් හරි ලකුණක් තියෙනවද කියලා. මට නිින්ද කියලා නැති බවට ලකුණක් තියෙනවද කියලා. මට ක්ලාන්ත වෙලා සීමුර්ජා නැති බවට ලකුණක් තියෙනවද කියලා. ඒකට තමයි අපි සතිය කියලා කියන්නේ. ඔය තමයි වප්‍රමාදී කියලා කියන්නේ. ඉතින් ඒකට ලකුණු තිබුණත් ඕක වැටෙනවා. එහෙම ලකුණු නැතත් ඕක වැටෙනවා. පිම්බීම හැකිලිම තිබුණත් හුස්ම තිබුණත් මොනවා තිබුණත් ඒ වයින් තේරෙනවා මම දැන් මැරලා නැහැ නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ ඔක්කොම එහෙම සංසිඳෙන්න ආරෙන්නේ සංසිඳුණත් ඒ යෝගාවචර දැනගන්න පුළුවන් මෙතෙක් වෙලා ඒ ලකුණෙන් මේ ලකුණෙන් අපි සාපේක්ෂව සංසිඳවන ගිහිල්ලා මුන්නම ලකුණක්වත් නැතුව මැරෙලා නැති බව දැනගන්න පුළුවන් ක්ලාන්ත වෙලා නැති බව දැනගන්න පුළුවන් නිින්ද කියලා නැති බව දැනගන්න පුළුවන් ඒක කරලා කරලා කරලා පුරුදු වුණාට පස්සේ එහෙම නැත්නම් ඒක වශී වුණාට පස්සේ ඉඳගෙන නොබෝ වෙලාවකින් යෝගාචර තියෙන මේ ආනාපානෙ තියෙනවා. නමුත් මේ අර කියන මැරිච්ච නැති හිස්සිච්ච ගතිය නිින්ද කී නැති ගතිය ක්ලාන්ත වෙච්ච නැති ගතිය හුස්ම තියෙද්දිමත් අල්ලතයි. හුස්මට යන්න ඕන ගමන් නැහැ. කෙලින් මේකට යන්න පුළුවන්. ගීතරේ අපි බ්‍රිස්බේන් ගිය වෙලාවේදී මේ තවත් 10 භාවනාවක් තිබ්බේ. ඒකෙදී ඒක ඉස්කෝලේ ගන්න ටීචර් කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මේ අහගෙන ඉඳපු ඉඳ හොඳයි. මම මේ පොඩි ළමයට සතිය උගන්නන්න ගියා. ඒ කට්ටියට කිව්වා ඉඳගෙන හොඳට පටල වාඩි වෙලා හුස්ම දිහා බලන්න කියලා. ඉතින් ළමයි 20 ගාණක් හිටියා. පොඩි ළමයි අවුරුදු 7 ළමයි. ඉතින් ඒක එක්කනා කියනවලු හුස්ම ගන්නකොට මෙහෙමයි හෙලනකොට මෙහෙමයි පිම්බෙනවා හැකිලෙනවා කියලා. ඒකලා මේක කළොත් මට හුස්ම වැටෙන්නෙම නැහැ කිව්වා. ඉතින් ටීචර් හිතුවලු මේ කියන පාඩම එක තේරෙන්න ගන්න නැතුව වෙන්නේ නැති පොඩි ළමයිනේ. අනිත් දවසේ බලනකොට හොඳටම භාවනාව යනවලු මේ ළමයි ඉඳගෙන ඉනකොට පිළිමයක් තිබ්බා වගේ එදත් කියවලු මට වැටෙන්නේ නැහැ. මට හුස්ම වැටෙන්නේ නැහැ කියලා. ඉතින් ටීචර් හිතුවලු ඔක්කොම ළමයා මොරොන්කමට මේ කියන්නේ. එහෙම නැත්නම් කියන දේ තේරෙන්නේ නැත්නම් කියා ගන්න බැරුව කියලා. ඉතින් භාවනා කරනකොට ප්‍රශ්නික දාලා ඇහුවා එහෙම වෙලාවක් තියෙන පුළුවන්ද කියලා. තාන්න හුස්ම වැටෙන්නේ නැහැ. ඒත් මැරෙලා නැති බව දන්නවා. ඒත් නිින්ද කියලා නැති බව දන්නවා. ඒත් ක්ලාස් වල නැති බව දන්නවා. ඒ ළමයිගේ හිතේ කෙලෙස් නැහැ. තටමඬ දෙයක් නැහැ, ගෙවන්න දෙයක් නැහැ. ඉතින් යන්නේ මෙතෙන්ද. නමුත් මේ ටීචර් හිතනවා ආනාපානේ වැටෙන්න ඕනේ කියලා. ඉතින් අල්ලමෙට ගහනවා. අල්ලපන් ආනාපානේ කියලා. රෙද්දෙන් අල්ලන්නේ, වලිගේ තියෙන අල්ලන්නේ තියෙන සතා හිටියොත් නේ, වලිගෙත් නැහැ, සතත් නැහැ. අපි කවදා හරි භාවනා කරනකොට ඔකට ආවොත් අපි කොච්චර නඩු කියනවද කියලා බලන්න. හුස්ම ආහුනේ නැහැ, ආනපනිය ආහුනේ නැහැ, පිම්බි මැකිලිම ආහුනේ නැහැ. කාට හරි තේරෙනවා නම් පිම්බීම හැකිලිම අහුණත් හුස්ම හම්බුණත් ඉඳගෙන හම්බුණත් මේ හැම ලකුණකින්ම කරන්නේ මැරෙලා නැති බව සාතික කරන එක. ක්ලාන්ත වෙලා නැති බව සාතික කරන එක, නිින්ද කිල නැති බව කියලා ඒක පදනම් කරගෙන ඉඳගෙන බලාන හිටියොත් ওই ලකුණ තිබුණත් නැතත් Tamanට නිින්ද කිල නැති බව, ක්ලාන්ත වෙලා නැති බව, මැරෙලා නැති බව දැනගන්න පුළුවන්. ඒක කිසිම තිරසනෙකුට දැනගන්න බැරිලු. කිසිම යගයෙකුට ප්‍රේතයෙකුට භූතයෙකුට මොකහටවත් බෑ මනුස්සයට විතරයි පුළුවන් බුදුරජාණන්සේ කරන්නේ ගොරෝසු දෙයක් දීලා ගොරෝසු දෙය ගෙවෙන කම්ම අණ ගහන ගිහිල්ලා ගෙවිච්ච තැනදී පෙන්ලා දීලා තියෙනවා මේ භවය පවතින බව පැවැත්ම තියෙන බව සන්තතිය තියෙන බව අරමුණු තියෙදි දැනගන්න පුළුවන් නැත්නම්දි දැනගන්න පුළුවන් ඉතින් ඒක තමංගේ විමුක්ඛයක් කියලා නැත්නම් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා කෙලෙස් අඩු තත්ත්වයක් කියලා තේරුම් ගත්තේ නැති වුණොත් එහෙම එයාට මේනේ පහළ වෙච්ච ගතියක් තනි වෙච්ච ගතියක්. ඒ තනි වෙච්ච ගතිය අටුවචාන් වහන්සලා පෙන්වන නිදර්ශන තුනකින්. එකක් තමයි පුංචි ඕරෝක බෝට්ටුවක නැගලා කෙනෙක් මුහුද මැදට යනකොට ගොඩබිම පේන හරියකට යනකම් එයා දන්වලු මං අතින්ලා මෙතෙන් ආවයි කියලා. හැතැම් පහ පනිනකොට ගොඩබිම පේන්නේ නැතු යනවා. ඊට පස්සේ වක්කාර වෙනවලු. දැන් පදින්නේ ගොඩබිමට දන්නෙත් නැහැ, දියඹටත් දන්නෙත් නැහැ. ඒකට එයා කරන හැම ප්‍රයත්නයකදී මෙයා කලකොල වෙනවලු. ඔය නැවිගේෂන් තියෙන කාලේ නෙමෙයි මේ ඉස්සර කාලේ කතාව. ඒ නිසා ගොඩබිම පේන තාක් නැත්නම් අපේ කය පේන තාක් කල් අපේ හුස්ම පේන තාක් කල් අපේ පිම්බීම හැකිලින් පේන තාක් කල් අපිට භාවනා යන්තම් පෙකින වෙලා ගැට ගහ ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක නැති වුණාට පස්සේ පුදුමාකාර බයක් වෙනකට කියනවා මුහුදුවක්කාරය කියලා. හැම පැනම දිලිසෙන රැල්ල විතරයි තියෙන්නේ බැලුව බැලුව දැන වමනින්න පටන් ගන්නවා. හරි පහළුවක් දැනෙනවා. ඒකම සිද්ධ වෙනවා කියනවා කැලේකට ගියොත් දවස් දෙකක් තුනක් මැදටම ගියාට පස්සේ කැලේ කොයි අත බැලුවත් ආපු දිශාව නැයකට දිශා මාරු වෙනවයි කියලා කියනවා. කැලේට යනකොට ඒ සකින මගදීට ගස්වලට කොට කොට යන්නේ කියලා. නැත්තම් මොන විදියෙන්වත් හොයන්න බෑ. මැදට ගියාට පස්සේ මොනම ලකුණකවත් අල්ලන්න බෑ. ඒ නිසා ගමනක් කරනකොට බල්ල මොකද කරන්න කියලා දන්නවද? මගේ දිගට කකුල උස්ස උස්ස තමයි යන්නේ. අපිට දිනමුට දිවෙඩියා වෙන්නේ නැති කියලා යන යන දරම උත්සාහ කරන්නේ. දිවෙඩියා නෙවෙයි ඌ ලකුණු තියාගෙන යන්නේ. ඌ දන්නවා ආපහු වෙන්නේ මොකද දන්නවා මාස්ටර් මැට්ටා කියලා දන්නවනේ බල්ලා. බල්ලා අල්ලගත්තාම බල්ලා එන්න දන්නවා ගෙදර මහත්තයාට මතක නැහැ. නෝනටත් මතක නැහැ. බුදුරජාණන්සේ කියන්නේ ආපහු එන ගමන නෙවෙයි යන්යන් කියලා යන ගමනකදී මේ කැලේ මැදට ගියාට පස්සේ අර දිසාමාරු වුණාට පස්සේ කියනවා ව්‍යාලයෝ දැක්කා ප්‍රේතයෝ දැක්කා භූතයෝ දැක්කා নানা ප්‍රකාර දේවල් කතා කරනවා මේ කැලේ මැදට යන්න යන්න මේ කරකොලා තරපු ගතිය එක්කෙනවා මේකම සිද්ධ වෙනවා කියනවා වාලුකා කාන්තාරවල වැලි කතරේ මැදට ගියාට පස්සේ කොහොමඩක්වත් දිශාව හොයන්න බෑ එතකොටත් പ്രേත දෝෂ, භූත දෝෂ ගොඩාක් දේවල් එන්න පටන් ගන්න මොකද හිත ඔද්දල් වෙනවනේ. ඒ වගේ තමයි අපි රූප ලෝකෙ මෙච්චර කල් කරක් ගහලා කරක් ගහලා කරක් ගහලා රූප ලෝකෙ ගෙවම් කරලා අපිට රුප්පණේ කරන්න කුප්ප කරන්න හැප්පෙන්න මොනවත් නැත්නම් ආවට පස්සේ ඒක විමුක්ඛයක් එහෙම නැත්නම් ඒක මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් ඒක ආයතනයක් එහෙම නැත්නම් එතන සමතුලිතතාවයක් ගන්න පුළුවන් කියලා කියන්න නම් මොන්න තරම් ජීවිතෙන් අයින් වෙලා ඉන්නවද බලන්න මොන තරම් මේ අපි උපයගත්තු දේවල් වලින් අයින් වෙන්න ඕනද කියලා. එතකොට එතකොට කියන්නේ කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා කියනවා. කායේ හෝ ජීවිතේ අපේක්ෂාවක් තියාගන්න එපා. තියාගත්තොත් අතෙන්ට යන්න බෑ. මේක අපිට නිතරම මතක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි දෙන දාන වලින් වැදගත්ම දානයක් තමයි මේ රූප ලෝකේ දීලා දාන්න පුළුවන් නෝ. ඒක මේ ලෝකේ ඉද්දද්දිම කරන්න පුළුවන් එකක්. ඉතින් එතෙන් නොගිය එක්කෙනෙක්වත් නැහැ කියනවා මේ ලෝකේ. උදාහරණයක් වශයෙන් කියනනම් ආශ්වාසයක් ඉවරලා ප්‍රශ්වාසයට යන තැන රූප ලෝකේ 100%ක්ම ගෙවිලා තමයි ප්‍රශ්වාසය පටන් ගන්න. නමුත් අපි ඒකට බය කොච්චරද කියනවනම් අපිට කවදාකවත් ආශ්වාසයේ කෙලවර හිස්තනක් තිබිලා ප්‍රශ්වාසයට යන බවට තේරෙන්නේ නැහැ මොකද අපි ඒක පන්නනවා. ප්‍රශ්වාසය වෙනකොට අරක හොඳට පේනවා. ඇත්තටම ඊට වැඩිය පේනවා. නමුත් අපිට ඒක පේන්නේ මොකද හේතුව අපි ඒකට බීජිකාවක් තියෙන. අපිට පේන්නේ ඒක නිකන් පල්ල නැති මල්ලක් වගේ. ඉතින් මොනවද දැම්ම හිතින්නේ ඒකට බීජිකාවක් එක තමයි මේ සංසාරේ යන්නේ. එවන තමයි ಜಾතිය බෝ කිරීම සිද්ධ වෙන්නේ ඇති දෙයෙන් ඇති දෙයට ගැට ගහගෙන ගිහිල්ලා. අර නැති දෙය නැතුව නෙවෙයි නැති දෙයට පුදුම බයක් තියෙනවා. ඉතින් බුදු කෙරේ සද්ධාව නැත්තම් සීලයක් නැත්තම් සතියක් නැත්තම් මෙතෙන් වැටුනොත් අපි කොච්චර තොවිල් නටාවිද? කොච්චර සාන්ති කර්ම කරාවිද? ආරක්ෂක නූල් දමාවිද? අප නූල් ගැට ගහවිද? ලෝකේ තියෙන හරියක් තියෙන්නේ ওই වෙලාවට මේ ගොඩ ගන්න කට්ටිය හරියට ඉන්නවා. එතින් යන්න දෙන්නේ නැතුව. මොකද මේ අංජබජල් වෙනවා. අංජබජල් තමයි. ඉතින් සරුවචනාංශේ ඒකක් හොයාගෙන ඇත්තටම සරුවචනාංශ ඉස්ලාමයේ හොයලා තිබ්බා. ඔයලා තියාන මේක පිළිබඳව අපට කියලා දෙන්න මෙච්චර වැඩ රාජකාරීත්‍යයේ මෙච්චර කාර්යබහුලත්‍යයේ අපිට කියලා දෙන්න මොන තරම් ප්‍රඥාවක් තියෙන්න ඕනද කියලා හිතන්න. මොනතරම් කරුණාවක් තියෙන්න ඕනේද මේ මිනිස්සු කවුරු හරි කමක් නැහැ මේක අල්ලගනී කියලා. උඟ දෙනෙක් නම් කැමති නැහැ බුදුහාමුදුරන්. උඟ දෙනෙක් මේ රස දන්නේ නැති කෙනෙක් කියලා බයිනවා. අරස රස කියලා. නාස්තික වාදයක් කතා කරනවා කියන මේ ඇති දෙයක් තියෙන රූපේ අමතක කරලා නැති දෙයකට යන්න හදනවා කිය. උච්ඡේද වාදය කියනවා සතෝ සත්තස්ස උච්ඡේදම් පඤ්ඤාපේති කියලා බමුණ බයිනවා මේ ඇත්තා වූම සතෙක් නැහැ කියලා පෙන්වන්න හදනවා කිය. අපගබ්බෝ ගබ්සා කරන බණ කියනවායි කියලා කියනවා. ඉතින් ඒ ටික අමතක කරුවාට පස්සේ ඊටු ටික බුද්ධහම විකුණන්න පුළුවන්. මේක විකිනෙන්නේ නැහැ. පොළට දැම්මට මේ බඩු යන්නේ නැහැ. කවුරක්වත් ගන්නෑ. ඒ ගන්න මේ අල්ලන්න දෙයක් නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි එතෙන්ට හිත ගිය වෙලාවක කලබල වෙන්නේ නැතුව තමයි සද්ධාව තියනවාද? මගේ සීලය තියනවද මගේ සතිය කැඩලා නැද්ද කියන එක පරීක්ෂා කරන්න වෙන්න නම් අපි ලක්ෂ කෝටි වාරයක් මේ කරලා කරලා කරලා එතෙන් ගියාට පස්සේ අපිට දැනගන්න පුළුවන් නම් මං හින්ද හිටපු දැන් නම් අල්ලන්න යමක් තිබුණ තැන තන් තමයි දැන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහලා මෙතෙන් ඩාවේ මත් වෙලා නෙවෙයි හීනකින් නෙවෙයි මිරිඟුවක් නෙවෙයි අත්දකපු දෙයක් කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් තේරෙන පටන් ගන්නවා ඒ ගොරෝසු තැන සිට මේ සියුම් තැනට එන එක නිවන් දකින්න ඉස්සෙල්ලා යෝගාවචරය දත යුත්තක්. එහෙම නැත්නම් යමක ගෙවෙන හැටි ප්‍රස්වාසයේ ගෙවෙන හැටි මේකට කියන්නේ Nirodhe කියන වචනේ බුදුරජාණන් සඳහන් කරනවා. නිරුද්ධ වෙන හැටි. අපිට Nirodhe බයක් අපිට Nirodhe පේන්නේ මරණයක්. අපිට Nirodhe පේන්නේ නාස්තියක්. ඒ නිසා අපි Nirodhe එනකොට හුස්ම ගන්න බැරුව යනවා අපිට. අපිට බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා. එහෙම නැත්නම් ගිඩිනස් එනවා. එනිසා Nirodha සත්‍ය නැතුව අපි නිවන් දකිනවා. Nirodhe කියන්නේ නිවනට නමක්. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ඊට පස්සේ තියෙන Nirodha සත්‍යයකට වචන හතරක් බුදුහාමර පාවිච්චිනවා. කය, වය, Nirodha, පටිනිස්සග්ග කිය. කය වෙනවා කියලා කියන්නේ ක්ෂය වෙනවා. වය කියලා කියන්නේ වැය වෙනවා. Nirodha වෙනවා කියන්නේ නිරෝධ වෙනවා. පටිනිස්සග්ග දන්නව කොහොමද මේක අතාරින්න වෙනවා කියලා. අන්නේ බැල්මෙන් මේක බලන්ඩ දැක්කට මොකද මේ බැල්මෙන් බලනකම් මේක විමුක්ඛායතනක් කියලා හිතෙන්නේ නැහැ. මේක සමතුලිත දෙයක් කියලා හිතෙන්නේ මේක ආයතනයක් විදිහට පේන්නේ නැහැ. නැතිකම නෙවෙයි ඒ දිහා පළල් බැල්මකින් සම්මා දිට්ඨියකින් බලන දන්නේ අපි ජීවත් වෙන ලෝකේ කොහොමඩක්වත් උකට බයයි. ඒහු ලෝකෙක ජීවත් වෙනකොට මෙතන ගියත් ඒ මිනිස්සු අපිට අපනූලක් දාලා හරි කොට දානවා අපිව ආය කක්ක වලට ඇදලා දානවා. ආයෙ කබලෙන් ලිපට ඇදලා දානවා. ඒ නිසා එවැනි කෙනෙක් ඒ ඒ කරුණු දන්නේ නැති බාලයෙක් ඇසුරු කිරීම තමයි අවමංගල්ලම දේ. ඒකයි බුදුරජාණන්සේ මංගල සූත්‍රේ පටන් ගන්නෙම අසේවනාච බාලාණන් කියලා. අපිට ඒගොල්ලත් එක්ක ජීවත් වෙන්න උනොත් බල්ලොත් එක්ක බුදියන්න උනොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ. ඒ නිසා මේ ඝණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා අපිට මේ ආකාසානං ඡායතන වගේ දෙයක් ගැන හිතට කතා කරනවා කියලා කියන්නේ වෙන්න බැරි කමක් නෑ වෙන්න පුළුවන්. නමුත් මේ මුළු පරිසරයේම තියෙන්නේ යමක් යමක් කමක් අල්ලන ලෝකෙක. මේ පෙන්නනවා යමක් කමක් නැති තැන පුදුමාකාර නිර්ාමිෂ සුඛයක් ලැබෙනවා. ඒ මට්ටම් වලට ගියාම ඒ ලැබෙන මානසික තලය කිසිම දෙයක ගැටුමක් ඇති කරගන්නේ නැති අජට අවකාශයක් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ දෙයකට අපි ගිය බව ධර්මානුකූලව ගිය බව ප්‍රතිපදාවකින් ගිය බව දන්නේ ඒට සාපේක්ෂව මූල කර්මස්ථානයේ ගෙවෙන හැටි වැලීමෙන් තමයි. මූල කර්මස්ථානයේ පිළිබඳව පොත් බැීමක් කරගෙන කාලයත් එක්ක ඉnde ඉnde ඉnde ඉnde දෙවේලේ දකින්න කුකුලායේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා වගේ අර බලාගෙන ඉන්න එක විවරණ වෙනකොට කම්මැලි වෙන්නේ නැතුව නිදිමත වෙන්නේ නැතුව මේක හරහා ඉදිරියට යන්න නැත්නම් මේ සතිය අඛණ්ඩව ගෙනියන්න නම් අපිට පුදුමාකාර උපක්‍රමශීලී ගතියක් එහෙම නැත්නම් රැඩිකල් වාදී ගතියක් නැත්නම් ගංගා දිගේ ඉහළට පීනන ගතියක් තියෙනවා. ඒ ගති නැතිකම නෙවෙයි තියෙන්නේ අපේ හිත අර වැරදි දෙයකින් මත් වෙලා තියෙන නිසා අපිට මේ තියෙන එක බුද්ධි විඳ ගන්න ලැබෙන්නේ නැති එකයි. තියෙන නිසා භාවනා කරනකොට, බණත් අහනකොට, ධර්ම සාකච්ඡා කරනකොට මෙන්න මේ ටික පැහැදිලි වෙලා, හෙලි වෙලා විවර වෙනවා නම් ඒකට බුද්ධ ශාසනය කියලා කියන්නේ. මේ තමන්ගේ නිවර නෙමෙයි මෙතන කියන බුද්ධ ශාසනය කියලා. ඒ නිසා ඕනම කෙනෙක් භාවනා කරනකොට ශාසනයට ලොකු එළියක් වැටෙනවා. ඒ නිසා ඒක පුද්ගලිකයි ආත්මార్థකාමී කියලා අපේ ගෙවල් වල ඉන්න කට්ටිය අපිට බැන්නට එහෙම එකක් නෙවෙයි මේක. තීන්දුවට බහ පුළුල් අවබෝධයක් මානසික මනස මානව මනස ගැන ඇති වෙන්නේ. ඒක නිසා ශිළු දිනාට මේ බණ අහලා භාවනා කරලා ඒ ශක්තිය Taman තුල තියෙන ඒ ශක්තිය ඉස්මතු කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව නතර කරනවා ශිළු දිනාටම මේ කියන විමුක්තිය මේ කියන සත්‍චිකත්වේ නැත්තම් ශාන්ත සුන්දර භාවයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා